ඒක භාවනා වැඩමුළුවේ ඒක වැදගත් අංකයක් විදිහට. ඉතින් අපි හැමදාම මේ පස්වෙනි හෝරාව දවසේ ඒ වගේ ධර්ම දේශනාවට වෙන් කර ගන්නවා. ඒ ධර්ම දේශනාව කරගෙන යන භාවනා වැඩවලට අනුග්‍රහයක් විදිය අනුග්‍රහයක් විදිහට අපි සාමූහිකව වෙන් කරන ද කාලයක්. ඉතින් මේ විදියට අනුග්‍රහ රාශියකින් පෝෂණය ලැබුණ නැත්නම් ඒ භාවනාව නොවැඩෙන නිසායි සරුවචනාංශයේ මේ නන්නයුරින් ඒක හදා වඩා ගන්න සරුවචනාංශයේ ශක්ති ප්‍රමාණයෙන් කියාදීම කරන අතර ඒ හිත හදා ගන්න මහන්සි වෙන කෙනත් හිතේ පිරිසුදුකම අපේක්ෂා කරන කෙනත් ඒක දැනගෙන යනු අනුයාතව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ගන්න කාලයෙන් ප්‍රයෝජනයක්වත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඥාන වර්ධනය එහෙම නැත්නම් දැනුම වර්ධනය කිරීම අතින් මේ සුත්තමේ ඥානය බොහොම දෙපැත්තට ඇදෙන හොඳ නරක දෙකකින්ම යුක්ත කොටසක් නමුත් නැතුව බැරි අවස්ථාවක්. ඒ නිසා සරුවචන් වහන්සේගේ උගන්වීමේදී කෙනෙක් මේ මහා ගැඹුරු ධර්මයකට ගැඹුරු සාගරයකට වගේ බහිනකොට බොහෝම තුනී තැනකින් බහගන්නේ ගඟකට යුරෙන් බහින්නා වගේ මුහුදකට මුහුදු වෙරළෙන් බහ ගන්නවා වගේ ඒ ඉස්ලාම හම්බෙන දැනුමට සුතමේ ඥානය කියලා කියන්නේ අසු විරු ඥාන බහුසුත භාව පොතේ දැනුම ආදි වශයෙන් අපි මේක නම් කරලා තියෙනවා මේ දැනුම මේ අහලා ලබන දැනුම ඒකේ ලොකු පරිණාමයක් සිද්ධ වෙනවා මුලින් මුලින් ඒක බොහොම පාඩම් පන්තියක් වගේ ලෞකික ඥානයක් වගේ වටහා ගත්තට ලෞකික ඥානවලට වඩා ලොකු වෙනසක් මේ සරුවචන් වහන්සේ අපිට දේශන ධර්මයේ පවතිනවා. ඉතින් ඒ අනුව බලනකොට හැම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම දේශිත ධර්මයක් තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ලක් තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ලට හැම කෙනාම පුදුම ගෞරවයක් දක්වනවා. ඇත්තටම කියනවා නම් බෞද්ධයා විතරයි අඩුම ගෞරවය දක්වන්නේ අනික් කෙනෙක් එහෙම පොතක් බිම තියන්නේවත් නැහැ. එහෙම පොතකට වෙනමම ස්ථාන හදාගෙන ඒකට ගෞරව කිරීම දේව ගෞරවයක් විදිහට සලකනවා. බෞද්ධයා තමයි බොහෝ විට ඒ පොත් නිකන් ඇතිරිලක් නැත්තන් වල බිම දානවා. ආවට ගියාට අතර මෙතන දානවා. එහෙම කරන්න අරකයි. ඒක අනිකුත් ධර්ම වල අනිකුත් ශාස්ත්‍රඥ වංශලා උගනනට වැඩිය පණ පිහිටවපු බණක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට ගරු කරේ නැත්නම් ගරු කරනවා කියලා කියන්නේ පොතට හඳුන් කුරු අල්ලලා වැඳ ඉන්න එක විතරක්ම නෙවෙයි. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඉදිරි ගමනක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සුතමේ ඥානයේ මේ ඇති දැන් ඉවරයි කියලා දෙයක්වත් නැහැ. කොච්චර දිනුනත් දිගටම බනහන්න ඕනේ කාටවත් හිතා ගන්න බෑ. සරුවච්චන් වහන්සේත් තමන් වෙතට ආපු ශිෂ්‍යෙක් ලව බණ ටිකක් කියවගෙන තියෙනවා. කුටි ගන්න පුත සෝනහම්සෝ ගාවට කියලා තියෙනවා මේ බොහොම ඈත පළාතක පැවිදි වෙච්ච කෙනෙක් බොහොම දුෂ්කරතා යටතේ ਸਰවඥාන්සේ දැක බලා ගන්න ආපු පැවිද්දෙක් කියලා තියෙනවා මට බණ ටිකක් කියන්නේ. සරුවචනාංශේ වාඩි වෙලා අර තමන්ගේම ගෝලයා මේ ඉස්ලාම මතාවට සරුවචනාංශේ දැක බලා ගන්න ආපු ගෝලයාගෙන් බනහලා කියන බොහොම හොඳට කටපාඩම් කරන තියෙනවා. එකම ව්‍යාකරණයක්වත් වරද්දාගන්නේ වචනත් හොඳයි. කියන විදියත් හොඳයි කියලා ඒ තමන් වහන්සේ විසින්ම ගරු කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ පවා ශාස්ත්‍රුත්වයේ තියාගන්න තරම් පණ පිටවපු දෙයක්. උග දෙනකොට ඒක වැටහෙන්නේ නැහැ. උග දෙනෙක් හිතනවා මේ විදිහට මේ වචන තේරුම් ගැනීම ඉක්මවල ගිහිල්ලා නැත්නම් ඒක වෙනුවට වෙන පිංකම් කරලා මේක අංග සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. හම්බ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ සුතමයේ කොටස දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා අද අපි මේ තෝරාගත්ත සූත්‍රය සෝතානුධත සූත්‍රය කියලායි නම් කරලා තියෙන්නේ. මේක අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. මේ විදිහට බණ ඇහිමෙන් පටන් ගන්නා වූ මේ කුසලය කොච්චරක් කෙනෙක් පරිණාමයටපත් කරනවද කියනවනම් බුදුජනක සීතාම ලස්සන ජවනිකාමවල පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් ඒ තමන් අහන ටික සකස් කරලා අහනවනම් කන් යොමල අහනවනම් හිත නමල අහනවනම් ඒ බණින් අහපු තැන ඉඳලම මොකද්දෝ විප්ලවයක් පටන් ගන්නවා මොකද්දෝ පෙරලියක් පටන් ගන්නවා අන්නේ පෙරලිය සිද්ධ වෙන්නේ නැත්නම් ඒ බණ ඇහුව ගානට වැටෙන්නේ නැහැ. ඒක නිකන් මුණින් නමපු කලයකට වතුරක් කරපු ගාන තමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට කොයි වෙලාවෙදී හරි සත්‍ය අවබෝධ වෙන්න නම් ඒ තමන් අහන බණ ටික ටිකක් වුණත් කමක් නැහැ. දවසින් දවස ඒක තේරුම් ගන්න ඕන. ඒ පැරණි කතාවල තියෙන හොඳටම වයසක ගිය ස්වාමින් වහන්සේ නමක් බණ පොත කියවන්න තේරෙන්නේ නැහැ. බණ ඇහුවට තේරෙන්නේ නැහැ. මහානගම බොහොම සන්තෝෂෙන් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හැමදාම දවල්ට දාහනේ වළඳලා ඇවිල්ලා දැහැටි කූරක් හපහපා එහාටයි මෙහාටයි සක්මන් මළුවේ සක්මන් කරලා අන්තිමට අර සක්මන් මළුවේ එහා පැත්තේ තියෙන කවුළුවෙන් දැහැටි කූර විසිකරනවා. ඉතින් මේ ශාන්ච අවුරුදු කීපයක් මේ කටයුතු කරලා දවසක එහා පැත්තෙන් කියලා බලනකොට දැහැටි කුරු ගොඩාක් එකතු වෙලා තිබුණලු අර කවුළු එහා පැත්තේ. ඊට පස්සේ ඒ සෝහන්ත හිතාගත්තලු මම මේ පොත බලලා තේරෙන්නේ නැහැ කියලා කියනවා. දවසකට ඩිංග ඩිංග හරි කටපාඩම් කෙරුවා නම් මේ දැහැටි ගොඩ වගේ මම මේ වෙනකොට කොච්චර කටපාඩම් කළා තියෙද කොච්චර තේරුම් අරගෙන තියෙද කියලා ඒ ශාංශේ පස්සේ දක්ෂයෙක් වුණාට පස්සේ ගෝලයෙකුට කියලා තිනවා දවසකට දැහැටි දණ්ඩක් පමණ දිග ප්‍රදේශයක් කටපාඩම් කරන්න කියලා. ඒ කියන්නේ එක්ස අභ්‍යාස පොතක එක ඉරක් දවසට කටපාඩම් කරන්න. එහෙම නැතුව මේ ටික කරන්නේ නැතුව අපිට මේ ඉඳපු ගාම බුදුහාමරගේ බණහල ඔක්කොම වෙයි කියලා නොවිනවම නෙවෙයි නමුත් ඊට වැඩිය මේ Taman ධර්මයේ වෙනුවෙන් ඒ කැප වෙන ප්‍රදේශය හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. ඒක මේ මට බැරිය, මට අවශ්‍ය නැතය, මම ඒකට අකැපය මට එහෙම දක්ෂකම් නැති කියලා හිතන එකමයි අකුසල. එimhe හිතන එකයි අකුසලේ අපටත් වඩා ඊටාම දුක්ඛිත ඊටාම අවාසනාවන්තයි කියන්න පුළුවන් තත්ත්ව ලැබපු බොහෝ දෙනෙක් මේ තත්ත්ව ලැබලා තියෙනවා. ඒක ඉතින් බොහොම ධර්මයේ ආශිර්වාදයක්. ඒ බුරුම රටෙත් තිබිලා තියෙනවා රජ්ජුරුවෝ හොඳටම දක්ෂ ශිෂ්‍යෝ ඉන්නවනම් ගුරු ආම්ඳුරුන්ට කියනවලු මයි ළඟට එවන්න මං එයාට පුස්කොළ පොත් තෝගයක් දෙනවා පොත් ත්‍රිපිටකය දෙනවා එහෙම කටපාඩම් කරලා හරි මේ අපේ પરම්පරාව ගෙනියන්න ඕනනේ දැන් වාගේ පොත් තිබිලා නැහැ ඉතින් යම් කිසි කෙනෙකුට ඒ ත්‍රිපිටක කියවන්න ඕන නම් රාජ්‍ය අනුග්‍රහයෙන්තරෝ ගන්න බෑ කොහේවත් ඇත්තේ නැහැ ඉතින් හොඳම දක්ෂ ගෝලයෝ ගෙන්නගෙන ඒ ඇත්තන් ත්‍රිපිටක පොත් ප්‍රධානය කරනවා ඊට පස්සේ ඒ ගුරු හාමුදුරුවන්ගේ මණ්ඩලයක් හදලා කටපාඩම් කරලා වැඩිම ත්‍රිපිටකේ කටපාඩම් කරලා වැඩිම දක්ෂ ශිෂ්‍යයාට විශාල තෑගි දෙනවා පස්සේ ඒක උනන්දු කරවන්න ශිෂ්‍යයාට සහ ගුරුන්නාන්සයට තෑගි දෙනවා. ඒක තව දියුණු කරන්න ශිෂ්‍යයාට ගුරුන්නාන්සයට සහ අම්මට අප්පට තෑගි දෙනවා. ඊට පස්සේ ශිෂ්‍යයාට ගුරුවරයාට අම්මට අප්පට සහ ඒ ඔක්කොගෙම හත්මුතු પરම්පරාවට එනකන් රජුරෝ තෑගි දෙන්න පුරුදු කරලා තියෙනවා. මේ ධර්මය ඉගෙන ගන්න කටපාඩම් කරන අය සඳහා. ඒකෙදි තාමත් ඇත්තටම බුරුම රට හරිම විශේෂයි කටපාඩම් කිරීම අතින් ධර්ම ඉගෙන ගැනීම අතින්. ඉතින් අපිට දැන් වෙලා තියෙන ගොඩක් ඒ අනෙකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම තියෙන නිසා අපිට කටපාඩම් කරන්න නැතුව ඒවා පරිශීලනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒක හොඳයි නරකයි දෙකම. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ මේ ඇහෙන දේවල් නිකම්ම නිකං මේ මන්ත්‍ර ජප කරනවා වගේ නැත්නම් ආශිර්වාද ගාථා වගේ එහෙම නැත්නම් මේ වස්ක විසෙත් කවි වගේ දෙයක් නෙවෙයි මේ වගේ තියෙන්නේ මනසකට තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. ඒක නෙවෙයි නිවන කියන්නේ නමුත් ඒක වැදගත්. ඒක නිසා සරුවචනහන්සේ සඳහන් කරනවා සෝතානුධාත සෝතානුදතානම් භික්කවේ ධම්මානම් යම් කිසි කෙනෙක් බණක් අහලා ඒක ධාරණය කර ගන්නවා නම් කියන බණ ධාරණය කර ගන්නවා නම් වචසා ಪರಿචිතාන ඒක තව කෙනෙකුට කියලා දීලා ඒ වචනයේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උච්චස්වර තේරුම් කරලා දීලා එහෙම නැත්නම් ඒක දිරව ගන්නවයි කියලා තියෙන්නේ වචනේ මේ මොකද්ද මේකේ අදහස් කරන්නේ කියලා එහෙම ಪರಿචිත කියලා කියන්නේ පුහුණුව දිනු කරනවා නම් වචසා ಪರಿචිතානම් මනසානුපෙක්ඛිතානම් මේ කියන කාරණය මම මෙතෙක් දන්න අනිකුත් ලෞකික ඥානත් එක්ක බලනකොට ඇත්තක්ද බොරුවක්ද කියලා ගලපලා බලනවා නම් එහෙම නැත්නම් විමසනවා නම් ditthiya suppati viddhana මෙතෙක් Taman ළඟ තිබුණු මේ බණ අහන්න ඉස්සලා Taman ළඟ තිබුණු ඒ වැරදි මත වැරදි ඇදහිම් පාටු ඇදහිම් ඍජු උනාන සුද්ධ උනාන අන්න එවැනි වෙනසක් එවැනි විපරිණාමයක් එවැනි වෙන මේ පරිවර්තනයක් වෙච්ච කෙනාගේ හැබෑ වෙනස අනුව එයාට ආංශංශ හතරක් බුදුරජාණන්සේ කියලා දෙන්නයි මේ පූර්විකාව තියන්නේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් නැත්නම් බුදුන් වෙනුවෙන් ජීවිතේ පූජා කරපු නැත්නම් ගීගේ අතහැරපුවා ඒකන්ට පැවිද්දෙක් භික්ෂු භික්ෂුණී එහෙම නැත්නම් ඒ අනුව කටයුතු කරන උපාසක උපාසිකාවක් ඒ තඳහා එnde ende ende ende වැඩි වැඩියෙන් ත්‍රිරත්නේ දිහාට හැරෙනවනම් ඒ කෙනාට බුද්ධ දේශිත ධර්ම කොටාස නැවත නැවතත් කියෝමේ නැවත නැවතත් අර විදියට සෝතානුදතහන වචසා ಪರಿචිතානං මනසානුපෙක්ඛිතානං ditthiya suppati viddhanam කියන විදියට ඒක සුද්ධ කරන්න වෙනවා ඒ විදියට සුද්ධ කරනකොට බුද්ධ දේශනාවේ බුදුහාමුදුරෝ දක්වපු තාලෙට නවාංග සත්තු ශාසනය කියලා සඳහන් කරලා තියෙනවා අවුරුදු 45ක් ඇතුළත ජීවමාන බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද බුද්ධ කෘත්‍යයේදී දේශනා කරන ලද ධර්ම කොටස සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං කියලා කොටස් 9කට කැඩෙනවා. ඒක සමහර ලාවට භාෂාවක අපූර්වත්වයත් ඒකේ පෙන්නනවා. සූත්‍ර කියලා කියන්නේ ගද්දිය කියලා අපි සිංහලෙන් කියන්නේ සාමාන්‍ය මේ අපි මේ කියන වගේ සූත්‍ර. ඊට පස්සේ ගෙය්‍යම් කියලා කියන්නේ ගාථා කියන්නේ හතරපද ගාථා. ඒක ලයක් තියෙනවා. ඒක බන්ධනයක් අනුව තමයි ගාථා කරන්නේ. ඒකට සුත්තං ගෙය්‍යම් වෙය්‍යාකරණම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ධම්මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර වගේ දේවලදී ඊටාම ගැඹුරු කොටස් ඒ සඳහාම කැපවෙච්ච සූදානම් වෙච්ච කෙනෙකුට හොඳට විදහලා විස්තර කරලා පතුරු ගහලා විසුතුරු කරලා පෙන්නනවා. ඒවට වෙය්‍යාකරණම් කියලා කියනවා. ගාතා ගාතා කියලා කියන්නේ හතරපද ගාතා සූත්‍ර කියලා කියන්නේ පෙළ එක දිගට යනවා ගද්‍ය තමයි. හැබැයි ඒකේ මල් මාලයක් වගේ එක දිගට එකින් එකට එකින් එකට සිද්ධි ගාණක් තියෙනවා. ගෙය්‍ය කියලා කියන්නේ එක ජවනිකාවක්. ව්‍යාකරණ කියලා කියන්නේ විස්තර විභාග වශයෙන් ව්‍යාකරණ වශයෙන් වෙන් කර දක්වන එකක්. ගාථා කියලා කියන්නේ හතරපත ගාථා. එහෙම නැත්නම් කවි වගේ අපි සඳහන් කරන දේවල් උද්දාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉබේම හිතට නැගෙන දෙයක් දිහා දකිනකොට එකපාරට කියවෙන වචන තියෙනවා. අවස්ථාවේ ප්‍රයෝජනන කාට හරි එක විස්තර කරලා දෙන්න මිනිස්සුયો දකින්නේ මතු පිට තියෙන මතු පිට තියෙන සහැල්ලු දේ විතරයි නමුත් බුදුරජාණන් ගැඹුර පෙන්වුවාට පස්සේ උන්වහන්සේට ඒක කියනවට වැඩිය කියවෙන කොටස් තියෙනවා. ඒවට කියනවා උද්දාන ගාථා කියලා. ඉතිවුත්තකම් කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙසේද කියන ලදී කියලා පුංචි පුංචි ධර්ම කොටාස පොඩි පොඩි ජවනිකා එකතු කරපු පොතක් තියෙනවා ඉති උත්තක පාළිය කියලා මෙසේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. ඒවා බොහෝ විට බුදුරජාණන්ගේ අස්පනා පිට සිදුවෙච්ච සිද්ධි අනුව බුදුරජාණන්සේ එතෙන්ට අදාළ ධර්ම කොටාසයක් පිළිතුරක් විග්‍රහයක් දීලා තිනවා ඉති උත්තක පාළිය ජාතකම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේදී බුදු වුණාට පස්සේ සිදුවෙච්ච සිද්ධියක් විස්තර කරන්න හදනකොට පෙර තමන් වහන්සේ පෙර උපන් ආත්ම භවයක වෙච්ච සිද්ධියක් සම්බන්ධ කරලා මේ පුද්ගලයා අද විතරක් නෙවෙයි එදත් මේ වගේ හොඳ වැඩ කරලා තියෙනවා එදත් මේ වගේ නරක වැඩ කරලා තියෙනවා කියලා සම්බන්ධ කරලා පෙන්නනවා. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන ජාතක කතා කියලා ඒව අපිට ජාතක පොතේ 454ක් සඳහන් වෙලා තිනවා. අද්භූත ධර්ම කියලා කියන්නේ බුදුජාන් වහන්සේට පරමාර්ථ වශයෙන් තේරෙනවා. නමුත් ලෞකික ලෝකයේ භෞතික ලෝකේ ඉන්නත් අඬ ඒක සැක කරනවා. කර්මේ සාකර්ම ඵලය කළ කර දේවල් ඵලඵල දෙනවා වගේ කියන දේවල් සාමාන්‍ය මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. ඒක අර බුදු බුද්ධ ඥාණයෙන් තේරුම් ගත්තට පස්සේ වැටහෙන කොටසට සාපේක්ෂව අත් දකින්න පුළුවන් කොටසට සාපේක්ෂව අච්චට ඔච්ච මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන න්‍යායට තේරුම් ගත යුතු කොටස් වෙනවා අద్భుත ධර්ම වේදල්ල තියෙනවා වේදල්ල කියලා කියන්නේ සාකච්ඡා හරියට ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නට උත්තරය දෙනවා ඊගාට කිසිම අදාළ නැති වෙන ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙනවා එතකොට වේදල්ල වල මේ එහෙම ගලණයක් නැහැ එනේන ප්‍රශ්නට උත්තර දෙනවා මෙන්න වගේ නව ක්‍රමයකට තමයි සරුවචනාංශය අපිත් එක්ක ධර්ම සංනිවේදනයක් කරලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ යෙදී ගත කරනකොට ඔය සූත්‍ර, ගද්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන හැම එකකම අහන්න ඕනේ, අහලා හිතේ තියාගන්න ඕනේ. ඊට පස්සේ වචන පරීක්ෂා කරලා බලන්න ඕනේ. මුතිය උංග දෙනකොට ඒව කරන්න එක්ක වෙලා නැහැ. ඇත්තටම තියෙන්නේ බලනකොට එහෙම කරන්න වෙලා බැරිකමක් නෙවෙයි මොකද අපි මොන විශ්ේ ඉගෙන ගත්ත චක්‍රේ කටපාඩම් කරත් ඒක අපි කරන්න ඕනේ. නමුත් මේ ධර්මය හැදෑරීම එච්චර ආනිසංශ බව දන්නේ නැහැ. ඒ වෙනුවට වෙන දේවල් වටිනවා කියලා අපි ළඟ තියෙන පටලැවිල්ල තමයි අපිට තියෙන හෙනේ වදිලා තියෙන්නේ. අපි මේ ධර්මයේ වෙනුවට වෙන වෙන දේවල් කටපාඩම් කරනවා මොකද ඒ වගේ දේශපාලන ලාභ වැඩි ආර්ථික ලාභ වැඩි, සමාජික ලාභ වැඩි. ඒක නිසා මගේ පුද්ගලික ජීවිතය ගත්තොත් අපි අටේ පන්තියෙන් එහාට බුද්ධ ධර්ම විෂයක් වගේ වශයෙන් ඉගෙන ගැනීම නතර කරා. අපි තෝරාගත්ත විද්‍යාව ගන්න. ඒ නිසා විද්‍යාව විෂය කරන අයට සිංහල සහ බුද්ධ ආගම අවශ්‍ය නැහැ කියලා විෂය නයින් කරා. අයින් කළොත් අපි උසස් ඒ අයිසෙක් නිව්ටන්ලා එතනින් ගියා මහා මහ ලොකු ලොකු කට්ටියගේ දන්නේ නැති සූත්‍ර කටපාඩම් කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ ඔය ඉගෙන ගන්නේ කලා විෂයන් ඒ කියන්නේ පන්තියේ ස්පේල් වෙන කට්ටියට තියෙන විෂයන් කියලා පැත්තකට කරා. ඉතින් එදා ඉඳලා ඒ ඉගෙන ගත්ත දේවල් නිසා අර බුද්ධ학මක තියෙන ඒ ගැඹුර පැත්තක තියලා මේ කට ගැස්මක් පිටිපස්සේ යනවා වගේ එදිනෙදා ලාභ ලබන මේ දේවල් ඉගෙන ගන්න ගිය නිසා අර ධර්මයෙන් අපි ඈත් වෙන්න පටන් ගත්තා. ඒක සංවිධානාත්මකව ජාත්‍යන්තර වශයෙන් කරන ප්‍රෝඩාවක්. අපේ මෙච්චර ගැඹුරක් තියෙන මේ ධර්ම පුස්තක ටික පැත්තකට දාලා ඒවා කොන් කරලා කොහෙදෝ තියෙන කුණුහරුප ටිකක් ගන්නලා ඒ වගේම විභාග පාස් කරලා උන්ට ලොකු රස්සාවල් දෙනවා. උණ්ඩේ කරලා වැඩි padi ගෙවනවා. padi ගෙවපුවාම අම්මලා තාත්තලා ඉඩම් බෝදල් විකුණලා දරුවෝ රට ඇරලා අර කුණු හරප ටික උගන්වනවා. උගන්ලා ආපුවාම ඌ එන්නේ නහයෙන් බලාගෙන. ගමේ ඌ නිකන් මේ බුද්ධ ආගම පොත ඉගෙන ගන්නවා. අපේ දරුවෝ නේ අපිවත් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන තියෙන්නේ. අහවල් විෂය ඉගෙනගෙන තියෙන්නේ කියලා දෑවක කාබාසිනියා කරලා ඉවරයි. ඒ නිසා අපට දැන් ඉස්කෝලේට ගියාට ඒ පැරණි විෂයන් උගන්වන්නේ ඔක්කොම නව විෂයන්. ඒකට ඉතින් අපි රොද බැඳගෙන යන්නේ. රජයත් යන්නේ මේ පැත්තට. දෙමව්පියොත් යන්නේ මේ පැත්තට. ගුරුවරුත් යන්නේ මේ පැත්තට. ඒ නිසා ශිෂ්‍යයෙකුට කවදාකවත් මේ මූලික දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකේ දරුණු බලපෑම. දරුණු බලපෑම හොඳට පේනවා. මේ භාවනා වගේක් විශ්යක් කිහිල්ලලා කියලා දෙන්න ගියාම කොච්චරක් අනවබෝධයක් තියනවද කියලා. මේ කියන ප්‍රධාන කාරණේ කවදාවත් කතා කරන්නේ නැහැ. කොහෙදෝ නැති දේවල් ඔළුවේ දාගෙන බුද්ධ ආගමක් කියලා හිතාගෙන ඒ භාවනා කරන්න ගියාට පස්සෙත් ඒක තමයි කතා කරන්නේ. ඉතින් කාට හරි කිව්වොත් ඕවා තියන්න පොඩ්ඩකට පැත්තක මේ මේ කියන දේ පොඩ්ඩක් මෙච්චර අපකප වෙලා ඇවිල්ලා සුදු වෙනගෙන සුදු පිරිසක් මැදගෙන ඉන්න නිසා මේ කියන දේ අහලා කරන්න කිව්වත් අනේදී මේ අකප මේ අවඩක් කරන්න හිතලා කරන නෙවෙයි. ඒ මල්ල පිරිලා තියෙන කුණු කන්දල් වලින් අලුතෙන් දෙයක් දාන්න ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා ධර්මයේ කියලා දෙනකොට ඒක අන්තිමටම තමයි ඇහෙන්නේ. ඉතින් ඒක නිසා මේ සෙන් බුද්ධ ආගමේ බුද්ධ ආගමේම තියෙන වෙන නිකායක් මහායාන නිකායක් ඒක බොහෝම ප්‍රසිද්ධව කියනවා අපේ මල්ල පිරිලා තියෙන නිසා ධර්මයක් දාන්න ඉඩ නැහැ. අනික් කුණු කන්දල් වලින් පිරිලා. ඉතින් ඒකට කියනවා ඒ මේ විධාල කන්දක් පාමුල සානුවේ තිබිලා තියෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ජපන් රටේ ඉතින් මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා ඉතාමත්ම මහන්සින බොහෝම ප්‍රසිද්ධ කෙනෙක්. ජාත්‍යන්තර වශයෙන් ළමයි එනවලු එතෙන්ට ජාතික වශයෙන් උත් එනවලු. ඇවිල්ලා හැම කෙනාම යන්න ඉස්සෙල්ලා අර කන්ද උඩ ඉන්න තනියම ඉන්න තාපස කෙනෙක් වඳින්න යනවලු මේ ගුරු මේ හැම වෙලාවෙම මේ මහාචාර්යවරට වැඩිය ගරු කරනවා. ඉතින් හැම කෙනාම කියනවලු අපව ගෙදර යන්න ඉස්සලා අපි තාපස්තුම වන්දනා කරලා යන්න ඕනේ කියලා. ඉතින් මේක මහ ඉසේකක් වගල මේ මහාචාර්යවරයාට ඇයි අද්දෙයනේ මම ඉඳලා උදේ ඉඳලා හැන්දෑන කම්මුන්ට උගන්වනවා. මුන් ඔක්කොම වඳින්නේ අර මහාචාර්ය තාපසයට. ඉතින් දවසක් මෙයා හිතවලු යන්න ඕනේ කියලා. යන්න වෙලාවක් නැහැ. වැඩ. උදේ ඉඳලා හැන්දෑනකම් වැඩ. පස්සේ දවසක් ඉතින් කටියෙන් ඇහුවලු උඹලා මොකද කරන්නේ නෑ නෑ යාළඟ තියෙන දැනුම මේ සාමාන්‍ය එකක් නේ විශාල දැනුමක් තියෙන කෙනෙක්. යන විට මියත් එක දවසක් බොහොම අමාරුවෙන් එතෙන්දි ගිහිල්ලා තියෙනවා. යනකොටම ඒ තාපසතුමාගේ විශාල දොරේ පුංචි කවුළුවක් තිබිලා තියෙනවා. දොරට තට්ටු කරනකොට අර කවුළු ඇරලා බැලලා කිව්වලු මේ මම පල්ලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙකුටම දොර වහලා දාලා මිනිහා ගියාලු යන්නේ. බලන්නවත් ගියේ නැතුළු. ඒ මහාචාර්යවට හොඳටම කියන තියාලු යකෝ මේ මිනිස්යා මේ මේ ආගන්තුකයවත් පිළිගන්න දන්නේ නැති මිනිස්සෙක් මේ මිනිසු රට්ටු වටිනාකමට සැලකුවාට කියනවා. ගිහිල්ලා ගියාට පස්සේ අනික් කට්ටිය කෙවලු තමුසෙලා මේ වංචන මිනිස්සයා ළඟ සාමාන්‍ය ආචාර ධර්මවත් නෑ ওই. වෙන මිනිහක් පිළිගන්නේ නෑ. ඊට පස්සේ ගලු ඔබතුමා ගිය ක්‍රමයට කපක් ගියත් හම්බ වෙන්නේ බොහොම නිහතමානීව යන්න. එයා ওই මොනම දෙයකටවත් විශ්වවිද්‍යාලවලවත් මහාචාර්යකමඩ මොකක්වත් සලකන්නේ නෑ කියලා. එතකොට මහාචාර්යතුමාට එතනවලු වෙන්නත් ඇති කියලා. ආයෙ දවසක් ගියාලු. ගියාට පස්සේ දොට තට්ටු කරලා බලහින්නකොට ඊට පස්සේ කිව්වලු මේ හම්බ වෙන්න පුළුවන්ද? මම එක දවසකුත් ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්ද කියනවා දොර ඇරියලු. එක දවසකුත් ඇවිල්ලා මේ මට කවුළු වැහුවයි කියනට ආයෙසරක් දොර ඩාං ගාලා වැවල දැම්මලු. තාපතය ගියලු ඇතුළට. එදත් මේ මහාචාර්යවරට තේකේන්ති ගියලු. ගෙටවත් එන්න දෙන්නේ නැතුව දොර වැහුවයි කියලා. නමුත් ගිහිල්ලා ළමයින්ද කියනකොට කිව්වලු සර් ඔය යන ක්‍රමයට යාව අල්ලන්න බෑ. එයා ওই ඉරලට ගරු කරන જાති කෙනෙක් නෙවෙයි. ගිහිලා ගත්තොත් ගත්තා. ඒ දැනුම වටිනවා කියලා. ඉතින් ආයෙත් දවසක් බොහෝම හිත හදාගෙන ගියාට පස්සේ කිසිම පට්ටන්දරයක් කියන්නේ නැතුව නම්බුනාම කියන්නේ නැතුව මට ඔබතුමාට අනුකම්පා කරලා මට පොඩ්ඩක් හම්බ වෙන්න දෙන්නී කියලා. ඊට පස්සේ මෙයා කතා නැතුව දොර ඇරලා වාඩි වාඩි වෙන්න ආසනයක් පෙන්වවලු. ඉතින් දැන් දැන් මහාචාර්යතුමා හිතාගත්තට දැන් මේ මිනිස්සයා කීంతి ගසගත්තොත් මටයි පාඩු. දැන් තුන්වෙනි සැරිත් ආවේ බොහොම අමාරුවෙන් වෙලාව ගත කියලා කරබන හැලහොල්මනක් නැතුව ඉන්නකොට තාපස්තුමා අගේ ඇතුළට ගිහිල්ලා ඉවරලා පීරිසි කොප්පෙකුයි පීරිසිය ගෙනලා අතේ තිබ්බලු. මහාචාර්යතුමා බොහෝම ගෞරවයෙන් බාරගත්තා. ඊට පස්සේ අර මනුස්සයා ඇතුළට ගිහිල්ලා වක් කරලා තේ පෝච්චයක් ගෙනල්ලා මූණ දිහා බලන්නේ නැතුව මේ මහාචාර්යවරුගේ අතේ තියෙන පීරිසි කොප්පෙට වැක්කිරුවලු. ඉතින් මහාචාර්යවරු දැන් බොහෝම එලඹ සිටි සිහියෙන් මේක දිහා බලාගෙනකොට දැන් කෝප්පේ පිරුණලු. අරය දිගටම වක් කරනවලු. ඊට පස්සේ ඒතකොට මේ චාරිත්‍රාක් වෙන්නේ නැති කෝප්පේ පිරුලා දුන්නයි කියන්නේ. දැන් පීරිසිරත් ඇක්කලා දැන් මහාචාර්යවරයාගේ මහාචාර්ය ඕලෝගුවට වැටෙනවලු තේ. ඊට පස්සේ මුහුණ දිහා බලලා කිව්වලු මේ මේ තේ අහක යනවනේ. ඊට පස්සේ තාපසේකවලු ওই කෝප්පේ හිස් කරගෙන ආවොත් ඔකට තියෙන දෙයක් අල්ලයි. දැන් මේන් පස්සේ දාන ඔක්කොම පිට තමයි යන්නේ. ඔබතුමාගේ ඔළුවත් ওই වගේ තමයි කිව්වා. මොන දෙයක්වත් අහන්න ලෑස්තියක් නැහැ. මේක වැක්කිරනවා කරුණා කළ හිස් කරගෙන ඉන්නේ කිය. ඒ නිසා අපි කෙනෙක් ධර්මයේ ළඟට යනකොට ඔය පඬිතකම දන්නවයි කියන එක තමයි අපිට දෙන ප්‍රධාන දුර්ලභම. අපි එතෙන්ට යනකොටම ලෑස්තිලා යන්න ඕනේ අපි මේ ධර්මයක් ආවට ඒ නිසා පට්ටන්දර Tamange තහන්න මාන මොන දේත් ධර්මයට අවුලක්. ඒ ධර්ම sannivedanayට අවුලක්. ධර්ම ගෞරවයට බාධාවක්. මේක සාමාන්‍ය ලෝක ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මා ගෞරවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි අහන්න යනකොට ඒ සඳහා සැදී පැහැදී සිටින ගතිය සක්කච්ඡකාරී කමෙන්ම කී හැකි මනුසර ධර්මයේ වටිනවද තේරෙයිද අල්ලයිද නැද්ද කියලා. මුඟ දෙනකොට අල්ලන්නේ නැත්තේ මොකද ඒගොල්ලන්ගේ දැනටමත් බාකෝප්පේ පිටලා තියෙන්නේ. එනකොට gedirin ginaaba කුණු කන්දල් ටික නිසා මොනව වැක්කිරුවත් පිට යනවා. ඒ නිසා භාවනා වැඩමුළුවක පළවෙනි දවස් දෙක බලනකොට කිසි කෙනෙකුට හරියට නිකන් අර මූලික උපදෙස් පන්තිය නෑ වුණා වගේ කතා යන්නේ. ඒ තුන්වෙනි දවසේ විතර ආයෙසරයක් අර උපදෙස් පන්ති දෙන්න ඕනේ. මේ කරුණා කරලා අපි මෙතන පිරිසුදු කරගත්ත අපි දන්න තේමාවකට වැඩ කරන්නේ. ඔය එක එකනාගේ මනදොල සපුරන්න, පින් කරන්න අවස්ථාවක් නෙවෙයි මේක. ඒ නිසා කරුණාකරලා ඒ ටික අහන්න කියනකොට උඟව දෙනකොට පේන්නේ මේ අපිට මේ අපි බබාලා කරන්න හදනවා අපි දෙකේ වන්තියේද අපිටත් යමක්කමක් තේරෙනව නේද? ඇයි අපිට ඕන විදිහට මේක කරන්න බැරි කියලා. නේ ධර්මයේ එහෙම පොරොන්දුවක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒකට ඒ තියෙන සැදී පැහැදී සිට ගන්න ගතිය යටහත් පහත් ගතිය සක්කච්ඡකාරීකම රහත් වෙනකම්මත් කරන්න වෙනවා. රහත් වුණාට පස්සෙත් කරන්න වෙනවා. ඒ නිකන් සාමාන්‍ය ඉස්සරහ කියලා කමටහනක් ගන්නවා කටයුතු නිසා නෙවෙයි. ඒ නිසා කාලයක් තිබුණා අපේ මේ තේරවාද ශාසනයේ කමටහනක් ගන්න වෙත පැමිණෙන ක්‍රමයක්. ගුරුරෙක් ගාවට ගිහිල්ලා ඒ ගුරුරගේ හිටනරක් නොකරන විදිහට කමටහන ගන්න හැටි විශාල දීර්ඝ වැඩපිළිවෙලක්. ඒක තාමත් තියෙනවා විසුද්ධි මාර්ග වගේ පොත්වල කොහොමද ශිෂ්‍යයා Taman ළඟට එන හැටියට ගේ චරිත ලක්ෂණය බලලා එයා බාර ගන්නවද නැද්ද කියලා ගුරුන් ආශ්‍රය තීන්දුව කරනවා. ඉතින් මෙව්ව දැන් අපි පුළුවන් තරම් එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් අඩු කරලා අපි හදා බෙදා ගැනීමකට යනවා. අර තියෙන සම්ප්‍රදාය සමහර විටක හෙට්ටු කරලා වගේ. ඉතින් ඒ වගේ අඩුපාඩුවන් හිටිනවා එතකොට. එතකොට ධර්මයේ හදාරන්න නෙවෙයි මෙතෙන්ද එන්නේ මේ දවස්වල gedara වහලෙ තෙමෙන හින්දා. ඇවිල්ලා මෙහි ඇවිල්ලා විවේකීව ඉන්නේ. එහෙම නැත්නම් මමත් රිට්‍රීට් මෙච්චර ගාණක් කරලා තියෙනවා කියලා ඉලක්කම් කතා කරන්න එනවා. ඒ සෑම දෙයකින්ම මේ සුතා දතා ಪರಿචිතා වචන මනසානුපෙක්කිතා දිට්ඨිය අපටි විද්ධා කියලා පෙර පිළිවෙලට එන එකනට අර විදියට පටලවාගත්ත එක්කන අලි වාතයක් කරනවා. මධ්‍යස්ථානටත් හරි වාතයක් කරනවා. ඒ කෙනත් ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒව සුද්ධකරනද ලේසි නැහැ. ඒ ඒ ඒ විදිහට මේ ධර්මයකට කටයුතු කරනවා කියන එක ලේසි නෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සඳහාම දැන් ධර්මයේ සඳහාම අපකප වෙච්චි සංඝයා ගත්තොත් මෑණිවරු ගත්තොත් එයත් ගිහින්ට වැඩි අනිවාර්යයෙන්ම සැදී පැහැදී සිටිනවා කියන එක බාධක පාසිකාවත් පිළිගන්නවා අබෞද්ධ බව පිළිගන්නවා. නමුත් කීයෙන් කී දෙනාද ඒ දෙන්නේ? කීයෙන් කී දෙනාද කිව්වොත් එහෙනම් මෙන්න මේකයි කරන්න ඕනේ කියලා පිළිගන්නේ. කීයෙන් කී දෙනාද ඒක අහන්නවත් එන්නේ ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ඒගොල්ලන්ට කියන දේ තේරෙන්නෙත් නෑ. මොකද ඒගොල්ලෝ හිතාගෙන එනවා මෙන්න මේකයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක නැත්තම් නිතරම කාලේ නාස්ති කරගෙන යනවා. ඉතින් ඒ වැනි තත්ත්වයක් තියේදී උපාසක පාසිකාවන් ගැන කුමන කතාවද? ඉතින් නම සරුවච්චන් වහන්සේගේ ධර්මයේ කිසිසේත්ම උරගා බලන දෙයක් නැත්නම් උරගා බලපු දෙයක්. ඒකට අපි කවදද සැදී පැහැදී සිටින්න කියන්නේ ඒක තමයි භාවනා දියුණුව කියන්නේ එච්චරයි. අපි මේ මූනිච්ඡාවට කරන එක නෙවෙයි ඒක ඇතුලෙන් පරිණාමයටපත් වෙනවා. ධර්මය අපිට ඇහෙනකොට ඒක පරිණාමයකටපත් වෙනවා දියුණුවකටපත් වෙනවා ගුණ විශේෂයකටපත් වෙනවා අන්නේ පත් වෙන කෙනාට තේරෙනවා බුදුජානන් වහන්සේ ළඟ තියෙනවා පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් කියලා එකක් දමණය කළ හැකි පුරුෂයන් දමණය කරලා ධර්මයට සාධාරණට යොමු කළ හැකි උත්තම පුරුෂයන් අතර එක්කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ හැබැයි ඒක තනි පැත්තෙන් කරන්න බෑ එළඹෙන පෙළඹෙන එකනත් ඒකට හැමදාම එන්නේ සැදී පැහැදී කටයුතු කරන්න ඕන. එහෙම නැතුව මේ part time job එකක් කරන්නා වගේ, එහෙම නැත්නම් තව ඩිප්ලෝමා එකක් කරගන්නා වගේ, එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සනීප කරන්න, එහෙම නැත්නම් වින নানা ආකාර ප්‍රශ්න සඳහා මේක කරන්න යන්න ගියාම එක පැත්තකින් කරනකොට හිත දැහැකි ඔය තනි අතින් අල්ලන්න ගියොත්, වමතින් අල්ලන්න ගියොත් අල්ලන්න නැතුව ඉන්නවට වැඩි අමාරු වෙනවා කියන්නේ. අල්ලනවනම් මේක දෝතින් අල්ලන්නේ බැරි නම් අතහැරලා නිකන් එකයි තියෙන්නේ. අපි මෙතෙක් කල් හිටියෙන් බයට අතහැරලා තමයි. නමුත් කෙසේ නමුත් මේ ඔක්කොම මේ කියන විස්තර මේක සඳහා පෙළඹෙන අය බය කරන්න කියන කතාවක් නෙවෙයි. මේකට ධර්ම ගෞරවය පහළ කිරීමට කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට සුතා දතා ಪರಿචිතා වචනානුපෙක්කිතා මන දිත්‍යා උප්පටි විද්ධා කියන මට්ටමට භාවනා කරලා ඒක නා යම්ම හේතුවක් නිසා පසු කාලීනව මුට්ටස්සත්ත්වයටපත් වෙනවා. භාවනා ජීවිතය ගත කරගන්න බැරි වෙනවා පිරිහෙනවා. එහෙම නැත්නම් කෙලෙසෙනවා. කෙලෙසිලා අවුල් මනසෙන් මැරෙනවා. ඒත් පුත්‍රජානංශේ කියනවාට මුල් ටික හරියට කිරුවලා තිබුණා නම් එයා අන්‍යතර වූ දේවනිකායකට යන්න තරම් හේතුවක් තියෙනවායි කියලා අර බණ ටික හරියට පිරිසුදු කරලා දැනගත්තා. ගියාට පස්සේ වුණත් ඒ දේවනිකායකට ගියාට පස්සේ වුණත් එයා හැරලා බැලුවොත් මෛත්‍රී කීටපු ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ මම දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මොකදයි මේ කියලා කොහොමදයි මම මේ මෙතෙන් ආව කියලා යාට තේරෙන පටන් අර ගන්නවා මම යම් දවසක භ්‍රමචරියක් එහෙම නැත්නම් අසුවිරු ඥාන සඳහා ඊට පස්සේ චින්තාමය ඥාන ඊට පස්සේ ප්‍රත්‍යක්ෂය සඳහා වේලාවක් ගත කරලා තියෙනවා. ඒ කාලේ මම බුදුබණක් අහලා තියෙනවා. ඒක මම ටිකක් දිරවගෙන තියෙනවා. වචන හොඳට ගලපලා බලලා තියෙනවා. මගේ හිත හිතින් විමසලා බලලා මගේ හිත පිරිසුදු වෙච්ච කාලයක් තිබිලා තියෙනවා. නමුත් ඊට පස්සේ කාලේ මට යම් යම් හේතු නිසා මගේ සතිය මුඩ සතියක් පාටපත් වුණා. හිත දූෂිත වුණා. නමුත් අර ඒ නිසා මරණ මොහොතදී මට එලඹ සිටි සීයේ මරණයට යන්න බැරි වුණා නැත්නම් අබැග්ගේදී කලබලෙදී මම එහිමේ කරගත්තා. ඒ වුණත් දැන් මම මෙතන ඉන්නේ එදා ඒ කරගත්ත ධර්ම කොටාසට අහපු නිසායි කියලා යාට වහාම සතිය පිහිටන්ඩ බුදුරජාණන් කියනවා දහන්දා භික්කවේ සතුප්පාදෝ මම මේ අතරමැද ගත කරපු නිකා නිසා තමයි මට මරණයේදී සිහිමිකල් වෙලා මැරෙන්න සිද්ධ වුණේ නමුත් මට දැන් ආය අවස්ථාවක් තියෙනවා එදා බොහුණු කරපු ටික ඉක්මනට හිතට එලව ගන්න එතකොට බොහෝම ඉක්මනට යාට මේ ධර්මයක් දැනගෙන අසත්‍යමත් වෙලා ඒ දුර්ලකම් ඇති කරගත්ත නිසාම අර හරි පැත්තට ගිය ගමන් වහාම ධර්මය ආબોධ වෙන්න තියෙන ඉඩක් තියෙනවා කියන. ඒක මේ ධර්මයකට හිත යොදා ගත කිරීමෙන් ලැබිච්ච පළවෙනි ආනිසංසය කියලා. ඉතින් ඒක නිසා මේ වගේ බණක් භාවනාවක් කරනකොට අපිට ඥාන තුනක් ලැබෙනවා. එකක් තමයි මේ සුතමය ඥාන ඒ සුත්තමය ඥාන, චින්තාමය ඥානයක් බවට පත් වෙන්න නම් නැත්නම් මේක හිතට කනට ඇහිච්ච දේ දිරව ගන්න නම් ඒක අර පිරිච්ච වාදනයකට තව වතුරක් කරලා අහ කන වගේ කරන්න බෑ. ඒක උඩට හැරූ කලයකට වතුර එකතු වෙන්න වගේ Tamante ඒ ඇහෙන දේ ඇසුවිරු ඥානවල පෙළ ගැස්ම එකින් එකට yaadena ගතිය තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් මේක ලක්ෂ වාරයක් එකම කියලා මතක් කරගෙන මතක් කරගෙන ඒකේ නා අර මූලික දේ අපි කියන මූලික කමඨාන කියන එක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. ඒ නිසා බණ කියනකොට සුතමේ ඥාන සම්පූර්ණ වීම සඳහා ඒ අසන්නගේ කෘත්‍ය සඳහන් කරලා තියෙන්නේ සෝතාවධානීය පඤ්ඤා සුතමේ ඥාන. මේ සඳහාම අවධානයේ යුක්තව කන යොමු කිරීම හිත යොමු කිරීමට කියනවා සෝත අවධානය කියලා. එතකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා මම මෙතෙක් අහපු ධර්ම කොටසත් එක්ක බලනකොට මෙතන සුවිශේෂීකමක් තියෙනවා මෙතන ප්‍රායෝගික පැත්තක් තියෙනවා. අනිත් වගේ දාලා අහක පැත්තකට ගිහිලා මේ කණින් අහලා මේ කණින් පිට කරන්න බෑ. මේකේ ප්‍රායෝගික කොටසක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් බණක් අහගෙන ඉන්නකොට අඩු ගානේ කාරණා එකක් දෙකක් වැටහෙනවා. මෙවුවා ඊට ඉස්සෙල්ලා මට මේ විදිහට ප්‍රායෝගික වැටහුනේ නැහැ. ඒ නිසා මට ඒකෙන් අර්ථ සිද්ධියක් උනේ නැහැ. අද මට වැටහෙනවා මේකේ තියෙන ප්‍රායෝගික වැත්තක්. මට මේක කළ කළ බැරීමේ ක්‍රියාවත් කර බැරීමේ පැත්තක් යුතුයකමක් මට තියෙනවා. වගවීමක් තියෙනවා කියලා වැටහෙනවා නම් ඒක සාමාන්‍ය පොතේ සඳහන් කරන්නේ ශද්ධාවෙන් බණ අහලා ඒ සද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනවා මෙන්න මේ කොටස් ටික මම අනිත් දවසේ කරලා බලන්න ඕනේ කියලා කරබැලීමේ ආශාව පහළ වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්තම් බණ කියන එක්කනට බණ කියන තේරෙන්නේත් නැහැ. අහන කෙනාට බණ අහන්න තේරෙන්නේත් නැහැ. එතකොට අර වතුර පිටිච්ච භාජනයකට තව වතුරක් කරන්න වගේ අහකෑමක් වෙනවා. ඒකට ධර්ම අගෞරවය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනවා භික්ෂුවක් තව කෙනෙකුට ධර්ම දේශනා කරනකොට කාරණා 16ක් 17ක් බල්ලා තමයි බණ කියන්නේ. එහෙම නොකියුවොත් අහන්නට නෙමෙයි පෞසිද්ධ වෙන්නේ බණ කියන්නට. ඒ කෙනා ඒකට සැදී පැහැදී නොසිට ඉන්න වෙලාවක බණ කිව්වොත් සේකියාපද සාමාන්‍ය කෙනෙකුට කටපාඩම් කරලා තියාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙරපු සපත්තු දාගෙන තොප්පි දාගෙන කුඩ ඉහලාගෙන වාහනයක නැගගෙන Taman බණ කියන එකනට අවස්ථාව දෙන්න නැතුව ඒගොල්ලෝ මහාන් තත්ත්කම් පාගෙන ඉන්නවනම් ඒ බණ කියන කෙනාට යපත් සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ ඒ අවස්ථාවේ එනකන් බණ කියන්න හොඳ නැහැ. නිසා බණ අහන කෙනා දැනගන්න ඕනේ පන්සලකට ගියාම මධ්‍යස්ථාන ගියාම කොයි වෙලාවෙ බණපදයක් ඇහි දන්නේ ඒ නිසා මම ඒකට යටහත් පහත්ව තැනට ගැළපෙන විදිහට නිසා තමයි අපි කියන්නේ සපත්තු සිරපු ගලවලා තියලා එන්න තොප්පි ගලවලා තියලා එන්න ඔය අනිකුත් විභූෂණ මුකුත් කරන්න එපා එතකොට මේ ධර්ම ගෞරවයක් සිදු වෙන නිසා ගැළපිලා කටයුතු කරන්න කියලා. ඉතින් ඒ ටික කටයුතු කරනකොට අපි කියන්නේ ඒකට සක්කච්ඡාකාරීකම. ඒ දේ තඳා සැදී පැහැදී සිට ගන්නවයි කියලා. ඉතින් හුඟක් වෙලාවට බණ කියනකොට කට්ටිය වල පිටියට හේච්චලා බුදී. ඉතින් එතකොට මම එක දවසක් මේ බල්ලෙහා බණ කිව්වා. පින්නපාතෙන් පස්සේ ඒක liver වෙලා මම හරි ආසයි ඉතින් බණ කියන්නේ මේ පොත් පෙරලාගෙන කටපාඩම් කරගෙන ඉතින් බණ කිව්වා කොහොම හරි 11යි 10යි 20 විතර ඉඳලා 11යි 10යි විතර වෙනකම් බණ. කියන්නේ විනාඩි 50ක් විතර බණ. බණ කියවිලා මම අතන පාත්‍ර කුටියට ගියා. ගිහිල්ලා සිවුර ගල්ලා පාත්‍රේ කරේ දා ගන්නකොට පිරිස එනවා පිටිපස්සෙන් ධර්ම පූජාව අරගෙන. එක මිනිසෙක් බණිනෝ හොඳටම බණ කියපු ආමතුරාන. මේ බණ කියනවා කියලා ඔච්චර කියලා අපිට අහහින්න වෙලාවක් තියෙනවා. ඒක ටිකින් කිලින් කියලා ඉවර කරන්න එපා. එහෙම නැත්නම් ඉතින් අපිට නිින්ද යනවනේ. දැන් මට එළියට එන්නත් බෑ. ඇතුළට යන්නත් නම් දොර වහගෙන ඇතුළටලා කරබන හිටියා මේ කට්ටිය යනකම්. මොකද ඒගොල්ලන්ට හරි කරදරයි මේ වෙලාවේ අර දිගට බනහන එක. ඉතින් වගේ විශිෂ්ට සම්මාන ලැබෙන වෙලාවල් තියෙනවා බණවලට. මොකද ඒගොල්ලන් ඕන්ලා තියෙන වෙලාව බුදියන්න. ඒ බුදින වෙලාව දන්නේ නැතුව <clears throat> අපි නැගිට නැගිට බණ කියන්න යනවනම් ඒක මුණින් නම්පු කලයකට වතුරක් කරනවා වගේ තමයි. ඒක මේ බුදුහාමුදුරන්ගෙන් මෙපිට කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. අනික් කෙනා බණ අහන්න උකහා ගන්න මට්ටමක ඉන්නවද සූදානම් මනසක් තියනවද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් කැලේ මැද භාවනා කර කර ඉන්නවා. ඒසට මස්සැද්දෙක් මුවෙකුට විදලා මුවා පැනලා යනවා. දැන් මේ මස්සැද්දා මුවා පිටිපස්සේ එළවන ගමන් දකින්න ශ්‍රමණෙක් ඉන්නවා ගලේ කැලේ ගහක් මැද වාඩි වෙලා කිල් අහනවා ශ්‍රමණේ මෙතනින් මුවෙක් යනවා දැක්කද කියලා. එයාට ඕන කරලා තියෙන මේ ඊපාර කාගෙන යන මුවා අල්ලගන්නද සාරිපුත්තු කියන උපාසකවන්ත පොඩ වාඩි වෙන්න කියලා දැන් මේ මනුස්සයට බණ. සරුවච්චන් වහන්සේ ගඳ කිඩේ ඉඳලා බලනකොට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මස්සැද්දෙකුට බණ කියන්න හදලා. දැන් මස්සැද්දා ඉන්නේ පුදුමාකාර තක්කු මුක්කු කර මුවා ඉක්මනට අල්ලගන්න. සරුවච්චන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් කියනවා ඔය මස්සැද්දට යන්න අරපන්. උඹ නැත්තම් ඔය මත්තම මස්සැද්දගෙන් ගුටි කනවා තව පොඩ්ඩක්. ඉතින් ආදත් ඔය රේඩියෝ එකේ බණ කියනකොට හුඟක් මස්සෙක් දන්න තමයි බණ කියවෙන්නේ. පොල් ගහන ගමන්, වැසිකිළියේ ඉන්න ගමන් අනම්මනම් කරනක මම බණ අහනවා. බණ අහන කඩියේ ඔක්කොම අහ කනවායි කියලා මම කියන්නේ නමුත් මේ වගේ ඉඳගාවිට බණක් අහනකොටයි අර වගේ අනම්මනම් කටයුතු කරනකොට බණක් අහනකොටයි වගකීම ගොඩක් එන්නේ බණ කියන කෙනාට. ඒ ඒ தත්ත්වය ඇති කරලා දෙන්නේ නැතුව බණ කියන්න පටන් අර ගන්නවා කියලා කියන්නේ. ඉතින් හැබැයි මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ බණ කියන කොටත් පිටිස ඔක්කොම බණ අහන්නේ එක්කෙනෙ දෙනකොට තේරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකින ආරවණු කරගෙන ධර්ම දේශනා කරනවා. ඒබෙනි දේශනා කරනකොට ලක්ෂයක් බුදියාගත්තත් තමන්ගේ ධර්ම කරුණු කහා ගන්න පුළුවන් කෙනාගේ මනස සලකලයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සෝතානුද්ධත සූත්‍රයේදී සෝතානුතථානම් භික්කවේ ධම්මානං වචසා ಪರಿචිතානං මනසානුපෙක්ඛිතානං ditthiya suppati viddhānං මහනි මේ අහන ධර්මයේ හිතේ දරා ගන්නවනම් ඒක වචනයෙන් වචනයට කටපාඩම් කර ගන්නවනම් ඒක මනසෙන් පිරික්සා බලනවනම් එයාගේ චිත්ත විසුද්ධිය සිදු වෙනවනම් එයාට ඒ වෙලාවෙම නැති වුණත් ඒ අතරමැද කාලේදී යාගේ මනස අසතිමත් වුණත් කවදා හෝ ඉක්මනට මැරිලා ගියත් බොහෝම ඉක්මන සතිය පිහිටනවා ඉක්මනින් ධර්මයේ අවබෝධයක් ඇති වෙනවා කියන්නේ. ඒ නිසා අන්නේ පිරිස ඔක්කොම අන්‍ය විහිිත වෙලා ඉඳද්දී ඒ අතරමැද ඉන්න බන අහන කෙනෙක් ධර්ම ගෞරවය ඇති කෙනෙක් බවට තමන්පත් වෙන්න කරන කටයුත්තට තමයි අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ හැබැයි එහෙම ඉන්න එක්කනාට ධර්මයේ සඳහා ආයතන සැදී පැහැදී ඉන්න එක්කනාට තේරෙනවා අනිකුත් විෂයන් වගේ නෙවෙයි. ධර්මයේ මේ ගල් රෝලක් යට කර ගිය කරන ගියා වගේ ඒ මනුස්සය අම්බරවගෙනම යනවා. ඒ එයාගේ පෞරුෂත්වය එයාගේ සක්කාය දිට්ඨිය අම්බරවගෙනම යනවා. ආයේක කතා කරන්න දෙයක් නැහැ. ඉතුරු කරන්නේ නැහැ මොකක්වත්. ඒ වගේම එයා ළඟ තියෙනවා නම් සීලබ්බත පරාමාසයක්. මේ සීලය කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම එකක් කියලා ඒක අම්බරලම දානවා නෑ නෑ සීලය කියන්නේ මේකයි එළඟ තියෙනවනම් සැකයක් මිරිකලම අරිනවා ඒ දේ වෙන්නේ නැත්තම් එහෙනම් ඒ කියන්නේ ওই කියන ගණතුන වෙලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝතාව දහනේ පඤ්ඤා කියන විදිහට බණක් ඇහෙනකොට කන යොමාගෙන හිත නමාගෙන බණ අහනවනම් යාට සිදුවෙන වෙනස තමයි හැමදේම අදහදාදා පිළිගැනීමෙන් හිට මිනිස්සයා තේරුම් ගන්න මේ හැම එකම කරන්න වෙලා නැහැ. මෙන්න මේ ටිකමම දැන් ක්‍රියාවත් කරලා බලන්න ඕනේ කියලා ක්‍රියාවත් කොට බැලිය යුතු Tamange උපනිශ්‍රේ සම්පත්තියට අනුව ගැලපෙන කොටස හිතා ගන්න. මම ඊගාදාසේ පරියන්කෙට ගියා මෙන්න මේ ටිකයි කරලා බලන්න ඕනේ. මම සක්මන් කරනකොට මෙන්න මේ ටිකයි කරලා බලන්න මම එදිනෙදා ජීවිතේ ගත කරනකොට අඩුම ගානේ මෙන්න මේ ටික කරලා බලන්න ඕනේ කියලා යාට ඇති වෙන කුසල ඡන්දය අනුව තමයි යාට සුත්වාන සංවරයේ පඤ්ඤා කියලා අහුවට පස්සේ මම මෙන්න මෙතනදී හික්මිලා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. පරියංගයට ගියාට පස්සේ මම කළ යුත්තේ මේකයි. මම මෙතෙක් කල් දන්නේ නැහැ මම ওই ඉඳගෙන මොකක් හරි නවගුණ වලක් ගණන් කර කර හිටියා නැත්නම් ওই ඉජිපිසෝ පහටේ කිය කිය හිටියා නැත්නම් මොනවාරි කර කර හිටියා නමුත් ඊට වැඩිය මේක මෙන්න මේ දේ කළ යුතුයි සක්මන් කරනකොට මම මෙන්න මේ දේ කළ යුතුයි එදින්දා ජීවිතයේ චිත්තක්ෂණයක දෙක්කාරි මම මෙන්න මේ විදිහට සතිය පිහිටිය යුතුයි කියලා යාට ඒ ඒ ඉරියව්වේ විය යුතු සංවරය පිළිබඳව ඔප්නැංවීමක් සිද්ධ වෙනවා කුළු ගැන්වීමක් සිද්ධ වෙනවා මුදුන්පත් වීමක් සිද්ධ වෙනවා. එහෙම සිද්ධ නොවුනනම් වෙන්නේ නැත්තම් ඉතින් ඒ බනට කියන්නේ අර පිරිච්ච භාජනයට වතුර කරා වගේ මුණින් කරනවපු කලයකට වතුර දැම්මා වගේ. එනිසා සැදී පැහැදී සිට බනහන කෙනාට මුළු බණේ තියෙන තේරම තේරෙන්නේ නැහැ කාටවත් ඒක වෙන්නේ නමුත් එකක් හරි දෙකක් හරි කාරණා තේරෙන පටන් අර ගන්නවා මම මෙතෙක්කල් මෙන්න මෙහෙමයි හිතාගෙන නමුත් මෙතෙන්දි තේරුම් ගත යුත්ත මෙන්න මේකයි කියලා ඒ කුසල ඡන්දයකටපත් වීම විශාල ලාභයක්. එහෙම නැත්නම් අපි කිලෝරක් නැති දේවල් අදහන. කිලෝරක් නැති දේවල් අදහනවා කොච්චරද ප්‍රයෝජනෙ පිණිස කොච්චරද Tamanට ditthිය පිරිසුදු කිරීමට හේතු වෙන්නේ දන්නේ නැහැ. ඉතින් අර පිරිච්ච දැනටමත් පිරිච්ච කලයක් වගේ මොනවා වැක්කිරුවත් උතුරලා යනවා. ඒක නිසා භාවනා බණක් අහලා හික්මීම සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියලා තමන්ට කයේ වචනයේ හික්මීම වැටහෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඒක සුතමේ ඥානයක් හෝ ශීල විසුද්ධියක් හෝ පටන් අරගන්නේ නැහැ. තාම පටන් අරගන්නේ නැහැ. ඉතින් ඒක නා තාම මේ ගලක වපුරන මිනිස්සෙක් වගේ. කොච්චර හොඳ බීජ වැපරුවත් ගලක කවදාකවත් පැනේ පැලයක් කණු කැපෙන්නෙත් නැහැ, බෝ වෙන්නෙත් නැහැ, අසන ලබන්නෙත් නැහැ. කවදද මේක පැලේ සරු බිමක පැට පැලවෙලා පොළවේ සපට විසාරේ උරාගෙන භෝගයක් ඇති කරන්නේ අස්වැන්නක් ඇති කරන්නේ අන්න එදාට තේරෙන්න පටන් ගන්නවා ඒ සීල විසුද්ධියට කොහොමද මේ අහපු බණ උදව් වෙන්නේ කියලා. ඒ නිසා ඒකේන හරියට කාරණාව තේරුම් ගත්තා නම් ඒක එයා දන්නවා මේ බණෙන් කියාපු කාරණා අපි දැන් ගත්තොත් මේ වැඩමුළුවක් ගත්තාම පරියන්කයට ගියාට පස්සේ මොකද්ද ඉස්සලාම කරන්නේ ඊගාට මොකද්ද දෙවෙනියට කරන්නේ ඊගාට මොකද්ද ඊගාට කරන්න ඕනේ කියන එක දිතුන් සැරේ අහනකොට ඊයේ තිබුණ එක සුද්ධියක් වෙනවා සක්මන් කරනකොට පටන් ගන්නකොට අපිට අංග සම්පූර්ණ ගතියක් එන්නේ නමුත් නාහපු දෙයක් අහලා ක්‍රියාත්මක වුණාට පස්සේ නැවතත් ඒ උපදේශ පන්තියම හෝ බණක් ඇහෙනකොට අරක තව ටිකක් පිරිසුදු වෙනවා. එදිනදා ජීවිතයේ මෙතනින් නැගිටලා ගිය ගමන් පරියන්කෙන් නැගිටලා ගිය ගමන් ආය පරියන්කයකට එනකන් සක්මන්ට එනකන් ඔහේ කතා කර කර ඇවිදැවිද ඉන්නව නෙවෙයි අතරමැදදී මෙන්න මේ තරමටවත් සංවරයක් තියෙන්න ඕනේ කතාබත අඩු කරන්න ඕනේ කරන කියන දේ නැවතිල්ලේ කරන්න ඕනේ සද්දකෝස ඇති වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ කියලා ඩිංගිත්තක් හරි මේ අතරමැද කාලයේ හික්මීමක් එන්න පටන් ගත්තා නම් ඉතින් බණ ඇහුවා වෙනවා. එහෙම නැත්නම් බණ ක්‍රියාත්මක කළා වෙනවා. ඒක හොඳටම පැහැදිලි තනියම භාවනා කරනට වැඩිය සමූහයක් ඉන්න ගියාම එක්කෙනෙක් හිටියොත් ඒක තේරුම් ගන්නට නැතුව අනිත් ඔක්කොන අනිත් ඔක්කොගෙම හැට කුණක් වැටෙනා වගේ දූවිලි වැටෙනා වගේ ඒකේ නා අවුල් කරනවා. ඒකේ නා gedara hitiyata වැඩි අකුසල් කර්ම කර ගන්නවා මේ පිරිසගේ නිස්සද්ද භාවයට පිරිසගේ නැවතිල්ල වැඩේට මේ කෙනා කරන අවුල. ඉතින් එහෙම කෙනා අර භවනා මධ්‍යස්ථන්ට ඇවිලේ වගේ ඒකත් නොදැනුවත්කම තමයි අවුල් කරගන්නවා. තව කෙනෙක් පුළුවන් තරම් උත්සාහ කරනවා අහපු ටික පරියන්කේදී සක්මනේදී එදින්දා වැඩවලදී යොදා ගන්න. එහෙම යොදලා ඉවර වෙලා නැවතත් සැරයක් මේ පණිවිඩය හම්බ වෙනකොට වරක් ඩිංගි තකර ක්‍රියාත්මක කරලා එයාට විශාල අර උපදේශ පන්ති තේරුමක් තියෙනවා. ඒ දීප උපදේශ පන්තිය ක්‍රියාවත් කරාට පස්සේ නැවතත් ඒ උපදේශ පන්තියටම අහුනවනම් අර ඩිංගක් අත්දැකීම ඇතුව ඒකේ ලොකු වටිනාකමක් තියෙන නිසායි සරුවචන්සේ සඳහන් කරන්නේ නිතිපතා භාවනා කරන පිරිසට නැවත නැවතත් මේ මූලික උපදේශපන්ති බණ මාර්ගයෙන් කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර පළවෙනි එක මහපුගම හරියන්නේ නැහැ. අපි ඔය පහුගිය දවස්වල උසස් පෙළ සමාත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටිකක් නිවාසිකව නැත කරගෙන භාවනාවක් කරා කරාට පස්සේ ඉතින් බොහොම සෙල්ලක්කාර වයසේ තරුණ තරුණියෝ බොහොම අමාරුයි මේ නිසද්ද භාවයෙන් තියානින්න දවස් දෙක තුනක් යනකම් ඉතින් අන්තිමට යම් ප්‍රමාණයක් තීරුම් ගත්තා මේ මොකද්ද කරන්න ඕනේ වාඩි වෙලා ඉනකොට මොකද කරන්න ඕනේ? ශක්මන් කරනකොට මොකද කරන්න ඕනේ? එදින්දා වැඩ කරන්න කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ මේ සංවිධානය කරපු අය අර කටින් ඇහුවා Taman හම්බෙච්චි ආනිසංස මොනවද කියලා. එක ගෑන් ළමෙක් කියලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ මේ දවස් තුනක් තටමපු දෙකෙලින් කිව්වනම් හරිනේ. කෙලින් කිව්වනම් ඌට කලින් අපිට හොඳට තේරෙනවානේ කියලා. ඊට පස්සේ මම ඒ සංවිධායකයාට කතා කරලා කිව්වා යන්නේ ගෑනලෝ මෙයා අහගන්න කතා කරලා අහන්න මොකද්ද එයාට කෙලින් වැඩිච්ච පණවිඩේ කියලා. ගොඩාක් දේවල් මම කියලා තියෙනවා මොකද්ද එයාට තේරුණ දේ එයා එයාගේ යාළුවෙකුට කියනවනම් එයා මොකද්ද කෙලින් කියන්නේ. මම කියන කෙනාට තේරෙන්නේ නැහැ නේ එක එක්කනට එක එක්කනට කොයි දෙයද අදාළ වෙන්නේ කියලා කොයි දෙයද විශේෂෝචර වෙන්නේ කියලා. ඉතින් නමුත් ඒ ළමයා ඊට පස්සේ කියලා තිබුණා මට පරියන්කේදී මේ වාඩි වෙලා මේ හුස්ම ගැනීමේදී හුස්මේ වෙනස්කම් බලනවා කියන එක තීරණේ තුන්වෙනි දවසේ. ඒකත් තියෙන්නේ උපදේශ පන්තියේ නෙවෙයි. තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡා කරනකොට ඉතින් ඕක ඉස්සෙල්ලාම දවසේ මට හම්බුණා නම් මට මේට වැඩි වැඩ ගන්න තිබ්බා. නමුත් ඒ දරුවට තේරෙන්නේ නැති වුණාට පළවෙනි දවස් දෙකේ වැරදි හරහා තමයි තුන්වෙනි දවසේ අපිට හරියන්නේ. නමුත් යාළුවා ඒක වමාරවා ගත්තේ නැත්නම් අපිට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා උපදේශ පන්තිය ලැබලා ක්‍රියාවත් වෙලා ඒක සුද්ධ කරන්න ඕන. මම මේ කරන විදිය හරියද? ඒ සුද්ධ කිරීම සඳහා ඉතාමත්ම වැදගත් දේ තමයි ඒ දේ ක්‍රියාත්මක කරනකොට Tamanට වැටහිච්ච දේ. දැන් අද අපි ප්‍රශ්න විචාරතුමක වැඩ පිළිවෙලක් තිබ්බා. ඒකෙදී කිසිම කෙනෙකුට ඒ කියලා තියෙන විදිහට ඒ මූලික උපදේශ පන්තිය තාම ප්‍රිය වෙලත් නැහැ ඇහිලත් නැහැ ක්‍රියාත්මක කරන්න හම්බෙලත් නැහැ. ඒ තරහ වෙන දෙයක් නැහැ මොකද අපි নানা ප්‍රකාර විශේෂෝචර විෂයන් දිගේ ගිය භින්න රුචිකත්වයක් ඇති විවිධ විඥානවල ජීවත් වෙන මිනිස්සු එක දවසේ අයිලක පාරට ඔකට එන්නේ ඒක අපි බලාපොරොත්තු වෙන්නත් නරකයි ඒ නිසා ඒක නැවතත් ආයෙ අහන්න සලසන්න ඕනේ ආයෙත් කියලා දෙන්න ඕනේ ඒ කියලා දෙනකොට මම බුරුමේ ගියාට පස්සේ මට වෙච්ච ලොකුම ආනිසංසයක් තමයි මේ බුරුම ස්වාමින් වහන්සේ හරි ලස්සනට කියලා දෙනවා භාවනා කරනකොට ඔය මේ කතාව කෙටි කරන්නත් sannivedane හරියන්නත් ඒ ඉදිරිපත් කරන කමඨාන් සුද්ධ කරන ක්‍රමය මෙන්න මේකයි. ඒක තමයි අපි අර කොලේ කච්චු ගහලා බාර දුන්නේ. ඒක මම තවත් භාවනා කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේ ළමක් ළමකට ගිහිල්ලා පරිවර්තන කරනට කතා කරගුවා මෙච්චර කරන්න බෑ ආයසුතු ලංකාවේ කවුරක්වත් එච්චර පිළිවෙලට ඕවා උගන්වන්නේ නැහැ. ඒක කවුරක්වත් කියවන්නේ නැහැ. ඒගොල්ලන් ඕනේ කෙලින්ම දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න හැටි මේ සුපර් මාකට් එකට ගිහලා සල්ලි දීලා ගන්නවා වගේ. නැත්නම් ගෙලින්ම අන්න මේ රාග ද්වේෂ මොහොන ඇති කරන හැටි ගෙලින්ම ඕනේ ඒගොල්ලන්. ඉතින් ඒගොල්ලන් කිව්වොත් එimhe පොඩ්ඩක් එන්න වාඩි වෙන්න මේක කරන්න කියලා බෑ බෑ බෑ ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ මට කෙලින්ම කියලා දෙන්න දිබ්බ ජක්කු ඥානෙ ලබන හැටි. ඉතින් ඔය කපුටයි වඩු කුරුලයි දෙන්න ඉන්න වෙලාවක ඒ කපුට කිව්වලු වඩු කුරුලට කතා කරලා කපුට ආඩම්බරකාරයා. මාසිනා උඹ ලස්සන ගයක් හදන්න දන්නවා මටත් කියලා දීපන්කෝ කියලා. ඉතින් ගේ කුරුල කිව්වලු බොහොම යටහත් පහත් එහෙමයි මම කියලා දෙන්නම් රාලාමි. එන්නකෝ යන්න අපි දෙන්න ගිහිල්ලා වෙලා කෝටු කෑල්ලක් ගෙනිමු කරා. ඉතින් කපුට කිව්වල ඉතින් කෝටු කෑලි ගේන එක මට උගන්වන්න දෙයක් නැහැ නේ. මම කෝටු කෑලි ගේන එක දන්නවා. ඉතින් මං අහන්නේ ඔබ මේ වඩු කුරුළු ලස්සන කූඩුව නමල හදන හැටි. ඊට පස්සේ කිව්වල ඉතින් කූඩුව හදාගන්න රාලාමි මොකක් හරි කෝටු කෑල්ලක් ගේන්න එපා. ඊට ඉතින් බොහොම වදෙන් පොරෙන් ගිහිල්ලා කෝටු කෑල්ලක් ගෙනලා ඒක තිලවල තව එකක් ගේන්න යන් කිව්වා. දැන් උඹ බලපන් උඹ නම් මම පොඩි එකෙක් කරගන්න හදන. ඉතින් කෝටු එකතු කරන හැටි නෙවෙයිනේ මං අහන්නේ. මං අහන්නේ මේ වඩු කූඩු ලස්සන හදාගන්න හැටිනේ. ඉතින් දෙතුන් සැරයක් කිව්වට පස්සේ කපුටට තරහා ගියලු උඹ ඔය බොරුවට මේ ගුරු මුෂ්ටියක් තියාගෙන කියලා දෙන්නේ. කියලා ඉවරලා ඌ කෝටු කැලි තුන හතරක් ගහක් උඩ දාලා උකට බිත්තරයක් උඩ දානවා. රෑ තීසි ඕන උලඟක් ඇවිල්ලා කඩාන වැටෙනවා. බිත්තර බිම වැටෙනවා. ඔය චෑස් ගාලා කෑ ගහනවා. ඔය රෑට කපුට කෑ ගහන්නේ ගේ කුරුල්ලා කියන දේ අහන්න ඌට විවේකයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ගේ කුරුල්ල කරන ක්‍රමේ ඉච්චර තමයි. එක එක කෝටුව කෝටුව ගෙනලා හදනා වගේ මේ වාඩි වුණාට පස්සේ පරියංගට ඇල වාඩි වුණාට පස්සේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක නිවන වගේ වටිනවා කියලා මම සමහරලාට කියනවා. මොකද ඒක කරන්නම බෑ කාටවත්. ඔක්කොටම ඕන කරලා තියෙන්නේ ආනාපානේ මුලැමැදාක බලින්න. එහෙම නැත්නම් සක්මන් කරනකොට මුලැමැදාක බලන්න. අඩු ගන්න වාඩි වෙලා ඉන්නවත් බෑ. අඩු ගන්න පොළවේ ඇවිදින්නවත් බෑ. දැන් අහනවා 33000 කුඩින් පැයකට හැතැම්ම 600කින් ප්ලේන් එකක් පදවන්නේ කොහොමද කියලා අහනවා මේ බයිසිකල් එකකවත් පදින්න බැරුව. ඉතින් අර මුල ටිකට ගණ්ඩ ඒ තියෙන ධර්ම ගෞරවේ ඒ තියෙන නිහතමානීකම පුංචි දෙයක් නෙවෙයි. ඒක හරිය ලේසි නොදරුවෙකුට. කියන ඕනම දෙයක් අහනවා. කියම ඕන දෙයක් අහනවා. නමුත් අපේ දැනුම වැඩෙන්න වැඩෙන්න වයස යන්න යන්න යන සල්ලි හම්බෙන්න හම්බෙන්න තාන්න මාන ලැබෙන්න ලැබෙන්න මේක අමාරු. ඉතින් යම් වෙලාවක ඒ ඔක්කොමත් පැත්තක තියලා මේ බුද්ධ ධර්මයේ සංඝයා ආදි වශයෙන් ඔළුව පාත්කරනද මිනිස්සෙක් නමනවයි කියන එක පොඩි වැඩක් නෙවෙයි. මේ සඳහාම සරුවච්චන් වහන්සේ හිතාමතා සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පෙරුවා කාට හරි වචනයක් කතා කෙරුවොත් සැක නොකරන්නේ ඒ තරම්ම පෙරම් පුරලා තමයි උන්වහන්සේ ඇවිල්ලා කිව්වේ මේ ඕගොල්ලන්ට හුරතල් කරවන්න නෙවෙයි මම මේ කරන්නේ මම මේ කරලයි කියන්නේ ඒ නිසා අද්දෙච්ච වචන අබුද්ධා අමෝඝ වචන ජිනා බුදුඥානසේ වචන දෙකකුත් නැහැ අහන කියන වචනක හිස් දෙයක්කුත් නැහැ ඒ චාර මූලිකම දේ පරියන්කයකට ගිහිල්ලා වාඩි වෙලා නිචීදති පල්ලංකම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය ආදි වශයෙන් මේ කියලා තියෙන දේ මේ සකස් කරන මුල් ටික දේ නැතුව කදාත් ඉදිරියක් නැහැ. ඒ නිසා කාට හරි බැරි නම් මේ වාඩි වුණාට පස්සේ සුවසේ වාඩි වුණාට පස්සේ සමමිතිකව වාඩි වුණාට පස්සේ ලිහිච්ඡ ස්වරූපයෙන් වාඩි වුණාට පස්සේ ඒකේ ශාන්තිය දකින්න. ඒකේ සහැල්ලුව දකින්න කදාකවත් භාවනාවේට මංගලාවතරණයක් සිදු වෙන්නේ නැහැ. වතුරට බහගැනීමක්වත් වෙන්නේ නිසා භාවනාවේ මුලත් එච්චරයි මැදත් එච්චරයි අගත් එච්චරයි. කාට හරි වාඩුණාට පස්සේ සුවයක් දැනෙන්න ඕනේ මම මේ සීලයක පිළිහිටලා සිල්ලොතුන් මැද ඉඳගෙන පහසුවෙන් වාඩි වෙලා වාඩි වීමේ පහසුව අත්දකින්න බැන්නම් තව හිත ගෙට ඇවිල්ලවත් නැහැ. උඟුව දෙනෙක් ඒ අර මූලික සරල ඍජු පියවර ඉක්මවලා ඉක්මනට ආනපන හොයන්න හදනවා. නැත්නම් පිම්බීමේ හැකිලිම හොයන්න හදනවා. එහෙම නැත්නම් নানা ආකාර දේවල් gedirin ගෙනාවුවා මේට වැඩි නරකද මේ දකින්න දකින්න දේ අනිත්‍ය දුක්ඛංග නැත්නම් කියන බලන එක. එතන මීට වැඩි නරකද මේ ශාරීරිය අසුබයි කියලා බලන එක. දෙතිස් කුණපේ බලන එක নানা ප්‍රදේවල් කරනවා. ඒව එකක්වත් වැරදි නෑ. ඒව එකක්වත් පොත්වල නැති දේවල් නෙවෙයි. නමුත් මේ පළවෙනිම දේ වාඩි වුණාට පස්සේ මේ වාඩි වෙලා ඉන්න කයත් එක්ක යාළු වෙන එක වාඩි වෙලා ඉන්න කයත් එක්ක මිත්‍ර වෙන එක ඒ කල සැහැල්ලුවට තියාගෙන ලිහිච්ච ස්වරූපෙන් ඉන්න එක ඒ දේ බැරි නම් අර අහලා තියෙන්නේ මොකද්ද? කරන්න වෙන මොකද්ද? සක්මනට ගියාට පස්සේ ඕනම සක්මන කියලා දෙන්න ගියහම තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඇවිදින වේගය හිමීට යන්නද හයියෙන් යන්නද කියලා. ඒ කියන්නේ කවදාහකවත් ඇවිදලා නැති කෙනෙක් වගේ ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඒක ඇවිදින්න ගියාට පස්සේ නිකන් දණ්ඩු කන්දේ ගැහුවා වගේ මොකදෝ වෙනවා. ඒ වෙනචා නිකන් මෝල් ගස් ගිල්ලා වගේ. මේ නිකන් තියෙන්නේ විනාඩි 5ක් 10ක් මේ අද්දකේ මොනවත් නැතුව යහන මයට ඇවිදින එක. ඒක කරන්න බෑ. ඒ කරනකොට নানা ප්‍රකාර දේවල් එන්නේ. එහෙනම් පිට ඇවිදින කොටත් ඒවා වෙන්න eBay. යහට මයට ඇවිදින්න බෑ. ඔය ඉස්සල්ලා මං ගිහිල්ලා ඔය මොරටුවේ මොරටුවේ නෙමෙයි ඔය මේ පිටකොටේ බණ කියන වෙලාවක මං කිව්වා අද්දකේ මොනවත් නැතුව මේ මහා පොළවේ සපත්තු සෙරපු නැතුව ඇවිදිනකොට පොළොව මහී කාන්තාවත් එක්ක ඉන්න එකම ලොකු දෙයක්. මොකද අපිට පයින් ඇවිදින්න ලයිසන් නැහැ නේද? පොළොවේ යන්නේ නැහැ නේ කවදාකවත්. සපත්තු සෙරපු දාගෙන පිස්සු කෙලගෙන ගිහිල්ලා මේ කකුල් නිකන් කකුල ජපන් බඩ ජරුමන් වෙලා තියෙන්නේ අපිට. දැන් අර තිබුණු පරණ ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම පැත්තක දාන්න නිකන් පොළොවේ යන්න මට ඇවිදපන්. ඉතින් මං කිව්වා පුළුවන්ද? ඉතින් කොළඹ ඉන්න කට්ටියට දක්මන් මලු නැහැ නේ. දැන් හැබැයි තියෙනවා. ඒකෙත් ගික් සපත්තු දාගෙන ඇවිදින්නේ. අනේ සෝරි කියලා හිතනවා මේ හාදේ ඉන්න පොළොවේ ඇවිදින්න ලයිසන් නැතිකම ලාඩම් ගහගෙන ඇවිදින්න නැතුව ඇවිදින්න බෑ. ඉතින් මං කිව්වා හොඳම වැඩේ තමයි මේ. බස් එක බස් වෝල්ට් එකක් කලින් බහැලා ඊටු ටික පයින් ඵලයක්. එතකොට සක්මනක් හම්බ වෙනවනේ කියලා. වවින්ද උදේ පාන්දරම කමල් මහත්තයා මට කතා කරලා ස්වාමීන් වහන්සේ මේ ගෝලී කවද උදේ පාන්දර ප්‍රෙස් එකට ගියා. මම මොකද කියන්නේ? ඒ මනුස්සයා හොඳටම තෙමීගෙන කමල් මහත්තයා ළඟට අල්ල පොතක් අච්චු ගන්න. ඊට පස්සේ ඇවලු ඇයි කියලා. ධම්මජීව හාමුදුරුවෝ කිව්වා බස් වලට කලින් බහින්න කියලා. බැස්සා වැස්සයි කිව්වා. ඉතින් තෙමීගෙන මේ ඇවිල්ලා මේ ප්‍රෙස් එක ඇතුලේ වතුරළු හොෝගාලා. ඊට පස්සේ කිව්වා ඉතින් තමුසේ වහින දවසේ දන්නවනේ කුඩයක් ගේන්න එපා. නෑ අත් දෙකේ මොනවත් නැතුව සක්මන් කරන්න කිව්වේ කිව්වා. ඒක නිසා මං ආවේ ඊටවසික බලන්න ස්වාමීන් අතිසාර ගෝලයේ කියන දේ හරියටම කරනවා. ඉතින් මෙව මෙව මගාරවල මෙයාට කියලා දෙන්න මෙන්න මේකයි මේකේ කියන්නේ කියන්නේ මේක හරහා අපි තේරුම් ගත යුතු ප්‍රායෝගික පැත්තක් තියෙනවානේ. සක්මන්වලුවට ගිහිල්ලා එහාට මෙහාට පොඩ්ඩක් විනාඩි 5 10ක් එහාට මෙහාට ඇවිදින්න කිව්වහම ඒක කරගන්නත් බෑ. ඒ මොකද අර ඔලුවට ගන්න බර වැඩිකම. මහා ලොකු දෙයක් ඔලුවට ගන්නවා. ඉතින් මේ මිනිස්සු මොන භාවනාවක් කරන්නේ? ඉතින් ඒක නිසා ඒ ඒ ධක්මනකට ගියාට පස්සේ ඔය මොනවත් ඕනේ නැහැ. බණ අහලා තියෙනවා තමයි. ඉස්ලාමයේ Tamange කය ඇවිදින වේගයක් තියෙනවා. ඒක පట్టල වෙනකන් ඒක පදම් වෙනකන් එහාට මෙහාට ඇවිදපන්. ඉතින් වාඩි වෙලා මේ කය ඉන්න ඉරියව්වේ හැතපෙනකන් හොඳට ඉන්න ඉරියව්වෙත් එක්ක ඉන්න බලන්න. ඉවරයි. භාවනාවේ ප්‍රධාන කටයුතු ටික ඉවරයි. ඒ මොකක්වත් නැතුව ඉතින් අහනවා මට මේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රසවාසයේ මුලමඳාග පේන්නේ සක්මන් කරනකොට මම ඔසවන යවනවා තබනවා කරන්නද මොනෝ දෙයක් කරන්න බැර මූලික උපදේශය ඇහිලා නැහැ. ඇහෙන්නේ නැති වෙන්නේ භාෂාව දන්නේ නැති නිසා නෙවෙයි. වෙන මොනවද ඔළුවේ. වෙන මොනවද ඔළුවේ ඉතින් ඒකට ඒකට තමයි මේ බණ කියනවයි කියලා අපේ ගමේ කතාවක් තියෙන එකම දේ නැවත නැවත කියනකොට මියක බණ කියනවද කියලා කියන්නේ බණ කියන්නම තියන්නේ ඒකට උඩ එකම දේ නැවත නැවත කියන්න ඕන ක්‍රියාවත් වුණාට පස්සේ ඒ ක්‍රියාවත් වෙච්ච දේ නිවැරදි කර ගැනීම සඳහා ඒ කෙනාලව කටවචනයක් අරගෙන ආය කියලා දෙන්න මේකට කියන්නේ සුතානුග්‍රහිතය කියලා එකම දේ නැවත උංගෝදෙනෙක් හිතනවා ඔය ඔය මූලික දේ තේරුම් ගන්න තරම් අපිට අපි දෙකේ පන්ති ළමයිද? ඇයි අපිට තේරෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ. ඒක නිසා ආයෙසරයක් එක හිත්වදිනා තාලෙට සුතා ධතා. ඒ කියපු දේ ඇහෙනවාද? ඉස්සල්ලා කියපු දේ ඉස්සල්ලා කළා. ඊගාව කරපු දේ ඊගාව කරන්නේ. ඉතින් මේක අන්‍යාගමිකයෙකුට කියලා දෙනවා නම් කවදාකවත් වරදින්නේ අන්‍යගමිකයට නෑනේ කලින් තේරුම් ගත්ත දෙයක් ඒ මනසට කිව්වොත් ඉස්සල්ලාම තියෙන්නේ පට්ටලට වාඩි වෙන්න. ඒක සඳහා එක්ක ආසනයක් ගන්න නැත්නම් බිම වාඩි වෙන්න නැත්නම් කුෂන් එකක් කරන වාඩි වෙලා හොඳට බලන්න තමයි මේ සමමිතිකද කියලා. හොඳට බලන්න තමයි සහැල්ලුවද ඉන්නේ කියලා ඉච්චරයි. මෙච්චරයි අවශ්‍ය කරන දේ. මොකද එතකොට කයට හිත එනවා. එහෙම නැතුව දඬු කන්දේ ගහවගේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවරලා ආස්වාද ප්‍රසවාස කරනවා කියලා නයි වගේ බිම්බින්න පටන් අරගත්තොත් හෝ සෝ සෝ සෝස් ගාලා ඉති විනාඩි 5කින් විතර ඉසේකක් කොමාවයි කියලා දාලා යනවා. ඒ ගුරුවරයා හඳ නැහැ. ඒ බාහන මධ්‍යස්ථානේ හරි නැහැ. මට ආනපානේ හරියන්නේ නැහැ. අර මූලික දේ අල්ලලා නැතිව. ඉතින් ඒකේ මුගක්ම අමාරු කොටස මම දැකලා තියෙන්නේ මේ පරියන්කේදී හරියට පටලවාගෙන ඉන්නවා. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක ඉතින් ස්ථිරහානි නෙවෙයි. අකුසලුත් නෙවෙයි. කවුරුත් වගේ කරන දේවල් ඒකට අනුකම්පා කරන්න ඕනේ සක්මණේදී යම් කිසි කෙනෙක් ඒ සක්මණක තියෙන ආනිසංශ සක්මණක තියෙන වටිනාකම තේරුම් ගත්තා නම් ඒ මිනිස්යාට කවවම කවදාකවත් ඒක අහක දාන්න නම් බෑ. වෙලා තියෙන හුඟව දෙනෙක් හිතනවා ඉඳ ගන්න එක තමයි භාවනාව කියලා. සක්මන් කරන එක කාලේ නාස්ති කිරීමක් කියලා. ඉතින් ඒක නිසා වෙලාව හම්බෙච්ච එක මං ගෙදර දොරේ හිටියත් කරන්නේ අනේ නිකන් සක්මන් කළා වෙලාව නාස්ති කරන්න නරකයි ඉඳ ගන්න. නමුත් කවදාකවත් සක්මණකින් තොරව වාඩි වුණාට ඒ කෙනාට මේ සක්මණ ආනිසංස නැතුව වාඩි වීමෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒක නිසා ඉස්සල්ලා කරන්න ඕනේ දැන් අපේ තියෙන මේ තේරවාදී ක්‍රමයේ හැටියට පැරණි උපාසකම්මලා නැත්නම් උපාසක මහත්තුරු බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝ ීමා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවා කියලා අපි කතා ගාතකට පාඩම් කරලා කියනවා සිල්වන්ත වුණාට පස්සේ ශීලයක් අරසා කරාට පස්සේ යා බුද්ධානුසිතේ කරන්නේ. ඊගාට මෛත්‍රී වඩන්න ඕනේ. ඊගාට අසුබ සතිය වඩන්න ඕනේ. ඊගාට මරණානුස්සති භාවනා කරන්න. මේ හතර කරන එක තමයි පූර්ව කෘත්‍ය කරන්න. දැන් මේ ආවට පස්සේ මොනවක් කියන්නේ? ඉතින් එතකොට බුදුම වෙලා ඉන්නවා මේ ස්වාමීන් වහන්සේට මතක නැති වෙලා වගේ. දැන් මට මතක් කරනවා පළවෙනි දවසෙත් මතක් කරනවා දෙවෙනි දවසෙත් මතක් කරනවා තුන්වෙනි දවසෙත් මතක් කරනවා ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය ටිකක් කරලා කෙරුවොත් හොඳ නැහැ. ඒ මට කමටහන් දෙන්න හදන්නේ. ඒකල මගේ මුත් අහනවා බුද්ධානුස්සතිය කරලා පොඩ්ඩක් එන්නකෝ ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්න ඉස්සලා කියලා. මේ ඔක්කොම හිතලා මතලා කියන්නේ කාටවත් මම කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ කෙලින්ම කියන්නේ. සක්මන් කරලා ඇවිල්ලා පරියංකයට ගියා නම් ඔය ඔය ඔය චතුරාර්යක භාවන වලින් කරන තියෙන කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වැරදි අදහසක් වැරදි කියන්න බෑ. අපි මෙහෙදී ඒක ඉස්සරහින් තියාගන්නේ නැහැ. එහෙම අදහසක් ඇත් කරන දවස් 10ක් නෙවෙයි 20ක් භාවනා කරත් එයාට මූලික උපදෙස් ටික ලැබෙනවා. ඉතින් ඒකේ එක වාසියක් එක අමතර ලාභයක් තමයි අපි අර සාමූහිකව කමටහන් සුද්ධ කරනකොට අවස්ථාව ලැබෙනවා අර වැල්චි කෙනාට කියලා දෙන්න මෙන්න මේකයි අපි නැවත නැවත කියන්නේ කියලා. හැබැයි මේ මුළු කතාව පුරා මතක් කරන්න ඕනේ කාටවත් හරි ක්‍රමය ඉස්සල්ලාම වතාවට හරියන්නේ අර වගේ වරද්ද වරද්ද තමයි කරන්නේ. ඒ හේතුව මොකද? අපේ කන පිළිලා තියෙන්නේ. gedirin ගෙනාපු දේවල් වලින් පිරීලා තියෙන්නේ මෙහෙන් දෙන උපදේශ දරන්නේ දැරුවට උපදේශ ටික දැරුවනම් ඒ ගැන හොඳට හිතවත ගත්තනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පර්යංකයට ගියාට පස්සේ කළ යුතු ගොඩක් දේවල් කියලා. මේ විස්තර නැවත වාර්තා කිරීම ඉතාම වැදගත්. සක්මණට ගියාට පස්සේ කළ යුතු ගොඩක් දේවල් කියනවා. ඒක වාර්තා කිරීම ඉතා වැදගත්. එදිනදා ජීවිතේ අර සක්මණේ පරියන්කේ නොවුනට සත්‍ය පිටින් සඳහා කළ යුතු ගොඩක් තියෙනවා. ඒවා වාර්තා කරන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට වැඩිය භාවනා කරපු කෙනෙක්ගේ වාර්තාවල් අහලා ආමින මෙහෙමයි මේ ක්ෂණ සම්පත්‍ය උපයන්නේ මෙහෙමයි පරියන්කේ කරන්න කියලා තේරුම් අරගන්න. ඒකෙදී මගේ පුද්ගලික මේ අත්දැකීම උනේ මේ ආනාපාන සති භාවනා වගේ එකක් මම 1970 79 නැත්නම් 78 විතර පටන් අරගත්ත මේ භාවනා මධ්‍යස්ථාන වලට යනවා කියන කටයුත්ත නමුත් මේ කාරණාව මේ වචනේ මගේ ඇහිලා මට මේක තීරුම් ගන්න අනු 1979 පටන් ගත්තේ 84 85 වෙනකන් කවදාකවත් මට තේරිලා තිබුණේ නැහැ වාඩි වෙච්චාම මොකද්ද කරන්න ඕන කියලා. කවදාකවත් මම අහලා තිබුණේ නැහැ සක්මන් භාවනාවක් ගැන. පුළුවන් තරම් සත්‍යමත් වෙන්න උත්සාහ කරාට නැවත නැවතත් කියවලා පොත් කියවලා ගෝ කල් ගියාට පස්සේ තමයි තේරුම් අරගත්තේ මේ වාඩි වෙලා මේ ටිකයි කරන්න ඕන කියලා. ඒ ටික බුරුමේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට නැවත කෙරෙව්වා කරලිවරලා එන්න මෙහෙම වාර්තා කරන්න කියලා දුන්නා. ඒකෙදිත් මම දක්ෂ ගෝලයෙක් නෙමේ ස්වාමීන් වහන්සේ. මට මාස 18ක් විතර ගියා. තමන් භාවනා කරනකොට මතුවෙන දේ හරියට වාර්තාගත කරගන්න. හැබැයි ඒ මුලදිමට අවුරුදු 3 4ක් ගියේ එකක් වාර්තා කරන්න මා අවුරුද්දක් දෙකක් ගියේ එකක් පාඩුවට ගියේ නෑ. ඒ හැම වැරද්දක්ම লীලා තියෙනවා මම කරපු හැම වැරද්දක්ම ලියලා තියෙනවා. ඒ නිසා කවුරු හරි වරද්දා ගන්නකොට මට තේරෙනවා ඔය ඕක මමත් කාලා තිනවා. මටත් ගුරුවරයා කිව්වට මට තේරුණ ගොඩක් කල් ගිහිල්ලා ඒ නිසා මට තරහ යනවනම් ඒක මගේ වැරද්දක්. මේක අමාරුයි. ඒ නිසා මේ ඇහෙන දේ හිතට වදින්න නැති වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තමයි මේක විශ්වාස කරන්නේ භාවනා මේ තරම්ම ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්නකම. දෙක ඔළුවේ තියාගෙන ඉන්න විශාල ගැඹුරු සමීකරණ වගේක් ඒව අයින් කරන්න කැමතියි. ඉතින් ඒක කරන්න තියෙන එකම ක්‍රමය බොහෝ වාර ගණක් එක කරමින් බොහෝ පැතිවලින් එක්ක පරියන්ක ඉගෙන ගනි, එක්ක සක්මණේ ඉගෙන ගනි, එක්ක ඉදිනදා වැඩවණ ඉගෙන ගනි. බොහෝ පැති වලින් කරලා තමයි අපි මේ පාරට දාගන්නේ. එහෙම පාරට දැම්මට පස්සේ මේ සතිය කියන එක පරියන්කේ හෝ සක්මණේ හෝ එදිනදා වැඩ හරහා හෝ යන්තම් හරි රංකිලිකට ගාගත්තොත් රස බලාගත්තොත් කවදාවත් නිවන් දැකලා මිසක් අතහැරෙන්නේ ඒකයි ඒකේ තියෙන වටිනාකම මේ සතිය කියන ධර්මය බැනුම් අහලා නින්දාවටපත් වෙලා තමන්ම වමනේ කරලා තමන් මේක නින්දා ජරා කරගෙන වැඩ කරලා හරි කවදා හරි මේ සතිය හිතට වද්දාගත්තොත් කවම කවදාකවත් ශ්‍රද්ධාව වගේ වීර්ය වගේ සමාධි වගේ ප්‍රඥාව වගේ තමම පාවා දෙන්නේ නැති වටිනා චෛතසිකයක් තමයි සතිය කියන්නේ ඒක ඉස්සල්ලාම් වතාවට ওই ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තිබුණා අපේ සිංහලයට බුද්ධ ආගමට වෙච්ච ප්‍රධානම අහේනිය තමයි අපි මේ සතිය අමතක කරලා අනිත්‍යව ඉස්සරහට ගත්තා. අපි ශ්‍රද්ධාව ඉස්සරහට ගත්තා, වීර්යය ඉස්සරහට ගත්තා, සමාධි ඉස්සරහට ගත්තා, ප්‍රඥාව ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම සෙල්ලම හරහා බෞද්ධයා සිංහල බෞද්ධයා සතිය අමතක කරා අපි ජාතීන්ට යට වුණා. අපිට ස්වභාවික විපත්‍ය ආවා. අපි දීන જાතියක් බවට පත් වුණා. හොඳට මතක තියාගෙන අපිට නැවතත් ඕනේ නම් මේ පරණ ශ්‍රීවිභූතියට යන්න අපිට ඕනේ නම් ලෝකයාට නායකත්වයක් තියලා මේ යහමඟට මානවයා යොමුකරනද ඒ වගේම අපේ ගෙනාපු ආචාර්ය પરම්පරාවට ගරුකරනද අපි දැන් නැති වුණාට දැනගත යුත්තේ තමයි සතිපට්ඨාන. සතිය ඉස්සරහින් තියන්න පුරුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ මැරෙන මොහොතේදී සිහිමුලා වෙලා මැරෙනවා. ඔබ නොමග යන්නේ නෑ ඔබ දේවනිකායක උපදී ආයශරයක් උඹට මතක් වෙයි මම කවදා හරි සතිය වඩලා තියෙනවා ඒ වඩපු සතිය බොහෝම ඉක්මනට අර අතපහුව වෙච්ච කාලේ වෙච්ච වැරදි ටිකත් එක්ක වෛරපළු දැකර දැක හැදෙනවා ධර්මය අවබෝධ බොහෝම පහසුයි කියන්නේ එනිසා ධර්ම සතිය සඳහා ආයෝජනය කරන එක නෙල්ලි ගෙඩියක් ගන්නවා හරිම පැංගිරි ඔය කාගෙන කාගෙන ගියාට පස්සේ ටික පැණි රහක් ඉතුරු වෙනවා ඉතින් ඒක නිසා අර ධර්මය දන්නකම දන්නවයි කියලා හිතාගෙන ඉන්නක හුඟක් වෙලාවට අරියාදුවට හිටිනවා මේ සතිය නෙවෙයි නම් ඉස්සර කරලා කියලා. ඉතින් ඒ ඒක ධර්ම දේශනා හමාර කරන්න ඉස්සලා බලනද අද සාමාන්‍ය බෞද්ධ පින්කමක නැත්තම් පන්සලක නැත්තම් සිද්ධාස්ථානයකට ගියාට පස්සේ කවදද අපිට සතිය ගැන අහන්නවත් තියෙන්නේ? කවුද මතක් කරන්නේ? අහන් රේඩියෝ එකේ බණක් අවුරුදු ගාණක් කවදා හරි මතක් කරනවාද කියලා. ඒ මොකද මේ සතියෙත් එක්ක වැඩ කරන්න බෑ උගුරට හොරා බෙහෙත් දෙවි. වැඩ කරන මනුස්සයා අඹරවගෙන යනවා. ඒ නිසා සතිය කාටවත් කී කියා දීලා Taman කරන්නේ නැතුව කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. ඒ නිසා සතිය යෙදෙන ගමන් කරනවා නම් ඒකට ප්‍රචාරෝණෙත් නැහැ. ඒක හොඳටම දන්න මිනිහට තේරෙනවා ඉස්සරහට යනවා. ඉතින් මේ සූත්‍රයේදී මේ සෝතානුද්ධත සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කළ තිනෝ කොයිම වෙලාවක හරිඹ සතිපට්ඨානය සඳහා ආයෝජනයක් කරාන ඒ ආයෝජනය తాවකාලිකව සමාහටලාට අසත්‍ය නිසා නැත්තම් වැරදීම නිසා අපි මුට්ට සති වෙන්න පුළුවන් අපි දුෂ්චරිතවලට පෙළඹෙන්න පුළුවන් නමුත් කවදා හරි නැවත ඒ සතිය මතුවෙනකොට විශාල පිම්මක් ඉදිරියට පයින් ඒක නිසා මේ මූලික දෙන උපදේශ පන්තියේදී පළවෙනිම වාක්‍ය පටන් අරගන්නේ අපි මේ වැඩමුළුවක් කරන්නේ සතිය පිහිටවීමටයි සතිපට්ඨානෙටයි ඒ පදනමේ හිටිනවනම් නැත්තම් ඒ මූල ධර්මයේ ගරු කරනවනම් අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ඇහෙන ප්‍රශ්න වලින් 90%ක්ම පැත්තකට දාන්න ඔක්කොම අහන්නේ මේ බුද්ධ ආගමක් රකින්න නැත්තම් මොනවදෝ gederin ගෙන ආපු දේවල්. නිසා නැවතත් කරුණා කරලා පළවෙනි වාක්‍යයට අහුම්කම් දෙන්න. අපි මේ දවස් 4ෙම 5ෙම උත්සාහ කරන්නේ මේ සතිය පිහිටීමට. ඒ සඳහා අපිට පරියන්ක සතිය ඕනේ, සක්මණේ සතිය ඕනේ, ඉදින්දා ජීවිතේ සතිය ඕනේ. නමුත් මේ සතිය වරණගා ගත්තොත් ඉතින් මේ සුතා දතා ಪರಿචිතා පනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්ධා කියන එක සතිපට්ඨානෙට සම්බන්ධ කරලා කිව්වොත් මේක මුළු සුත්තං ගෙයම් වෙయ్యා කරනම් ගාථා ඉති උත්තකම් කියන සේරම අහුවෙන. එචා කාට හරි ඕන නම් ඒ නවංග සත්තු සාසනෙම ඉගෙන ගන්න කාට හරි ඕනේ නම් ඒ සියලු බුද්ධ දේශනාව පිඩු කරලා අරගන්න බුදු ජානන්සේ අන්තිම ජානන්සේගේ අවසාන වචනය සීපත් කරගත්තාමාරි උන්වහන්සේ දේශනා කරේ අප්පමාදීන භික්කවේ සම්පාදේත පය ධම්මා සංඛාරා අප්‍රමාදීව මහණේ සම්පාදනය කරා වූ මේ අප්‍රමාදී කියලා කියන්නේ සතියට නම. එයිසා ලදමෙලන හැම වෙලාවෙම සතිය වරණගාගෙන සතිය කියන එක හිතට වද්දාගෙන ඒක වැඩෙන විදිහට කටයුතු කරනවා නම් අකරතැබ්බයක් වුණත් අසීයෙන් මැරෙන්න වුණත් ඊගාව අවස්ථාවේදී සතිය අපේ මූණ බලනවා ඒක නිසා මේක මතක තියාගෙන මේ සඳහා කාලය ගත කරන්න අද දවසේ ධර්ම දේශනාවත් ශිරු දිනාටම පූර්වාදර්ශයක් වේවා කියන අදහසින් පළවෙනි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා